සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සියලුම දෙනා කන්පත්තලා සාදුකාරයි. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්ද පහාන සංඥායිතානන්ද බික්ඛු පන්නං කාමවිතක්කං නාතිවාසේති පජහති විනෝදේති බ්‍යංකි කරෝති අනුභාවං අමේති uppannā vyāpāda vitakkaṁ නාදිවාසීති පජහති වියන්ති කරෝති අනභාවං ගමේති උක්කන්නං විහිංසා විතක්කං නාදිවාසීති පජහති වියන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද අහාන සංඥාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගිරිමානන්ද සූත්‍රය ඉදිරියෙන් කියආගෙන මේ වෙනකොට එහි සඳහන් දස සංඥා වලින් තුනක් ගෙවම් කරන්න යුතුනවා හතරක් ගෙවම් කරන්න යුතුනවා අද අපි ඒ පස්වෙනියට සඳහන් පහාන සංඥාව එහෙම නැත්නම් දුරු කිරීම ප්‍රහාණය කිරීම පිටිබඳව හැඟීමක් හැදිරීමක් සඳහන් අංකයටයි අත තිබේ. ඒක ඒ ප්‍රහාණ සංඥාව යෝගාවචරයගේ හිතට වදිනකොට ඒකදී කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතක්ක තුනත් එක්කයි මේ ප්‍රහාණය සම්බන්ධ වෙන්නේ. ත්‍රිපිටක ඉගෙනීමේදී මේ විතක්ක සංකප්ප කියන වචන සමානව දැනෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැක්වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට මේ පහාන සංඥාවෙන් දුරු කරන ලද කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නික්කම් විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක වඩනවා ඉතින් මේ වෙනකොට මේ විනවකම් දස සංඥා සූත්‍රයක් ගන්න නිර්මාණක සූත්‍රයට ආවොත් ඒ යෝගාවචරය අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පිළිබඳ හැඟීමක් ඇති කරලා තියෙනවා එතකොට ඒ ඇති කරගත්ත අනත්ත් සංඥාවත් මේ කියන පහන සංඥාවත් අතර සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන සම්බන්ධය තමයි පෙන්වලා දෙන්නේ. මෙතන දුරු ප්‍රයෝජන සඳහන් කරනවා ආය ස්ථාන මාර්ගයේ වැඩි යුතුවම සඳහන් කරනවා. අත්ත් සංඥාව ඇති ඒකෙන් පෝෂණය වෙච්ච ඒ පුතග්ජනයට අනත් සංඥා වැඩි මහරහා සමාධිච්ඡේකට අර්ථකථන. එවැනි සම්මාදිට්ඨියකින් තොරව හිතක යහ කල්පනා ඉන්නේ යහ දැක්මක් නැතුව පුරුල් දැක්මක් නැතුව සම්‍යක් දෘෂ්ටියක් නැතුව ඉතේ යහ කල්පනාවක් යහ විතක්කයක් ඇති වෙන්නේ නැහැ. කුරුල් විතක්ක ඇති වෙන්නේ නැහැ. ඒක නිසා කෙනෙකුට කල්පනාවල පිළිසිදුවක් ගුණයක් ශිෂ්ටාචාරගත වීමක් උත්තරීතරත්වයටපත් වෙන්න නම් දෘෂ්ටි පැහැදිලි වෙනසක් ඇති වෙනවා. දෘෂ්ටි පැහැදිලි වෙනසකින් තොරව ආර වෙන කල්පනා විතක්ක බැලුව බලනට හරිය විශිෂ්ට විදිහට පේනවා. නමුත් අන්තිමට කරකන් ගිහිල්ලා මහා විනාශයක් කරනවා. ඒක සම්බන්ධයෙන් ලංකාව විරාජ් කිපිලි චක්කට කල්පනා කරන්න තියෙන්නේ විශේෂයෙන් මේ වගේ තම තමන්ගේ ජීවිතේ දැනෙන කාලයක් අධ්‍යාපන ගත කරගත්තෝ දන්නවා මේ පසුගිය අවුරුදු 20 විතර කාලය තුළ මේ බටහිර ජාතික කොච්චරනම් ආශා කරේ යපි කලලා පෙරලා විනාශ කරලා සදාචාරය නැති කරලා කාබාසිනිය කරනවා. මේ කාබාසිනිය කියනකොට පාවිච්චි කරේ විද්‍යාව සහ තාක්ෂණය. ඒ විද්‍යාව සහ තාක්ෂණය තන්නේ කරව රටේ රටවල් කියන අධිකාරියක්. එන්න කවදාක විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ නොබෙල් ප්‍රයිස් එකක්වත් ටෙම්පල්ටන් ප්‍රයිස් එකක්වත් නැන්සෙන්සේ ප්‍රයිස් එකක්වත් ආසියාවට ලැබිලා නැහැ ලැබෙන්නේ නැහැ. ඉතින් එදා ඉඳලා අපි ඒ බටහිර තාක්ෂණයට බටහිර ඒ විද්‍යාවට උතුමාකාර ධර්මකීමක් කරා. ඒ මොකද ඒගොල්ලෝ අංගටත් යනවා. අංගහන් ලෝකෙටත් යනවා. ජාතියට කොට කියන මොකද්ද මම ජීවා කරත්තකාරයා මේකයි මගේ පරපාගේ පැයට හැදෙමයි වේජි ඔහෙ අහලට යන්න හදනවා කියලා. අපි නිකන් ජීවාගේ කරනවා ගත්තේ. ඉතින් මම ඉපදිච්ච කාලේ වෙනකොට ඒ අපේ ඉස්කෝලේ විද්‍යාව තේරෙන්න හොඳම කට්ටිය. ඒක වැරද්දක් කියලා බෑ මම තේරුම් හරිගෙන. කොහොම හරි ඉගෙන ගන්නකොටම අටේ පන්තියෙන් එහාට බෞද්ධ ශිෂ්ටාචාරය සිංහල ඉතිහාස භූගෝලය ගන්නවා. අතන ඒ වෙනකොට බොහෝම උසස් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන අපි ඉතින් බොහෝම උසස්ම පන්තිවල ඉගෙන ගන්නවා. ඒතර නීලුවට වගේ අපි ළඟ තිබෙන ආධිනස් කියන සංස්කාරය නැසෙන්නේ කියන්නේ. ඒ සංස්කාරය නෙවෙයි. ඒක නීලුවට වගේ. කෙසේ නමුත් ඒකනකට විද්‍යාවේ වෙන අපරාජිත දෙයක්. අවුරුදු 200ක් ලෝකෙම බලය අල්ලගෙන සෑම ජාතිකමක සදාචාර විනාශ කළා. සාරේ උගාගෙන නැතකන ජීවිත අවුරුදු 200කට පස්සේ දැන් පේනවා විද්‍යාවේ තියෙන නපුරු. මේ පටන් ගත්ත මිච්ඡා සංකල්පය. මිච්ඡා සංකල්ප පටන් ගත්ත මිච්ඡා දෘෂ්ටි. ඒක නිසා මේ මිත්‍යා දෘෂ්ටි කියන තාක්කලේ මිත්‍යා දෘෂ්ටි ආහාරහගෙන සියලු සංකල්ප. බැලුව බැලමට දිගලන ගතිය දුරුණට මේකට යන්න අයියන පස්සේ ඉතුරු වෙන්නේ මොකක්ද? මූල පටන්ම කාලා. තාමත් අපි ටිකක් තමයි තේරුම් ගන්න. මේ මිත්‍යා දෘෂ්ටි නිසා ඇතිවෙන මිත්‍යා සංකල්ප වලින් කියන්නේ මේ තාක්ෂණය මේ විද්‍යාව කොච්චරක් මිනිස්යාගේ සදාචාරයේ කබාසින කරනවද කොච්චරක් සදාචාරාත්මක වගකීම් සෝදපාලුවට ලක් කරනවද ඉතින් හරියට උත්සාහ කරනවා දැන් මෙවැනි විද්‍යාවක් කියන මෙවැනි තාක්ෂණයක් කියන අතර පහසුම රටවල්වලට කොහොමද සදාචාර දෙන්නේ කියන කතාවක් නැහැ ඒකට බෑ ලෝක න්‍යාය ධර්ම වල හැටියට චිත්ත ධර්ම වලට කද්දාකත් වෙනවා මේක නාස්ති නිකමයි වෙන්නේ. එතකොට මේ වගේ කටකට ආපු සිංහල බෞද්ධයන්ට බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. තමන්ගේ ධර්ම පරම්පරාවේ දරුවෝ මේ පිටසත් එක ගැළපෙන්නේ මේ විද්‍යාව ඉගෙන ගන්නකොට මේ තාක්ෂණ ඉගෙන ගන්න මේ දරුවන් දුවලන්නේ සදාචාරයක් මොකද වෙන්නේ. මොකද මේ ධර්ම පරම්පරාවේ ඉන්නකොට ගන්නයි ඇවිත් ඉතිරිලා. මේ ආව ආවේ අපි අපේ ජීවිතය පහසු කරගෙන මේ විද්‍යාවේ මේ තාක්ෂණය වාසි ලබා අපි අම්මාකාරයකට අපේ සංස්කාරගත දැක්කට මෙහි ඉඳලා මෙහෙට නදරියට ඒක තන්නේ කරන හොරස් වෙනවා දෙපැත්ත කරගෙන. ඒ නිසා බණ භාවනා කරන ඒ සතිය වඩන ඒ සත්‍ය අනුව අනත්ත් සංඥා අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුර සංඥා ආදීනක සංඥා රසයෙන් යම් කිසි කෙනෙක් ඒකට සද්ධාවෙන් ගනුදෙනු කරගෙන ගියොත් මේ භාවන සංඥාවට එනකොට ඒ තේරුම් ගන්න එක ඉදිරියට යන්නේ බොහෝම සුළු පිටසයි. මොකද එනකොට ඒක තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න ඕනකම තියෙනවා. තේරෙන්නේ නැහැ මොකද කලක් උඩ ඇටකල කරාම පැලෙන්නේ. ඕජාව නැහැ. ඒ නිසා මේ කාම සංඥාවෙන් අයින් වෙලා නික්කම් සංඥාව ගැන කතා කරනවා. නික්කීම. එහෙම නැත්නම් ව්‍යාපාද සංඥා වෙනකොට අව්‍යාපාද මිත්‍රය. එනතන අවිහිංස හිංසා සංකල්ප සංකල්ප වෙන අවිහිංසා සංකල්ප කියලා කිව්වහම මොකද්ද නෝකලතන ගතියක් තියෙනවා. නමුත් මේ සංඥා මට්ටමේවත් ඒවා ප්‍රහාණය කිරීම පිළිබඳ අගය කිරීමක් ආඩම්බර කිරීමක් නැත්තම් ඒ යෝගාවචර ජීවිතයේ කලක් කොට පැලෙච්ච ඇටයක් වගේ කන කපනට මුල දින්නේ. ඒ නිසා ඒක ඉදිරියට යන්න නම් ඒ තරම් තනවාලවට ඒ මූලික සංඥා ටික මේ පහන සංඥාවේදී දුරු කළ යුතු දේවල් මේකයි මේක දුරු කරන්න මෙන්න මේක මේක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ ඒ වෙනුවට මේක ගන්න ඕනේ කියන දේ කවදාකවත් ඔදිය කාටවත් පාටවන්න බෑ. ඒක කරන්නේ කියොත් මේ නිකුත් මාර්ගවල තැනකට මේ වැඩ කරන්න නමුත් ඔද්දුවේ ධර්මයක් පිළිගෙන මේ වර්ණලා ගන්න වැඩි දැක්සන්ජක් ලබා ගන්න බැරි වුණාට පුද්ගලික වශයෙන් Tamante ක්‍රියාත්මක වෙන හැකියාවක් කොහොමද ලෝකෙදී. ඒ නිසා මේ පහන සංඥා අපි තේරුම් ගන්න ඕනේ මේ ඉන්න ලෝකෙට මේක ගැලපෙන්න තියෙන පුළුවන් මේ පවතින ලෞකික ඥාන වලට ගැලපෙන්න තියෙන පුළුවන් නමුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ භාවන වනාව හැරගැනීම මොකලොත් මේ භාවනාව මේ ඉති මේ ශාලාවෙන් මේ රිට්‍රීට් එකෙන් එළියට ගිය ගමන්ම පොතපත් වදකාල නොවි ඒක ඇතුම් බහින්නට. ඒක මුල් බහැරකට. ඒක ජීරව ගන්නට. බෙන්තරකට කරගන්න අමෝරාවෙන් නමුත් මේ කාම සංඥාව තේරුම් ගන්න වෙනවා. ව්‍යාපාද සංඥා විහිංසාව නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක තේරුම් ගන්න. කාම විතක්කේ කියලා කියන්නේ කාම ගුණයන් අනුය. කාම ගුණයන් කියලා කියන්නේ මේ කාමය දිදුලන්නේ ඔප්පය වෙන්නේ විවිධාංගීකරණය හරහා. අපිට ඇහැට රූපයක් එකම එක දිගට බලන්න කියොත් ඒකේ ගුණයක් රසයක් රස විඳිනක් නැති වෙනවා. ඒ නිසා අපි මේ රූප විනාශ කරන රූප වාහිනී කියන ඔය යන්ත්‍රය කියන්නේ ඒක ඒක වාහනේ වාහිනවා. ඒ කියන්නේ එක එක එක එක රූප තාලු වාහිනවා. ඉතින් ධ්‍යාන චලන චිත්‍ර කියලා කියනවා. චිත්‍රපටියට චිත්‍ර බොහෝම කොහොමද හලනවා. ඒකෙන් දෙකකට මාරුයි. ඒකත් අපිට පැය ගණන් ඉඳගෙන ඉන්න පුළුවන් මේ වාඩි වෙලා භාවනා කරන්න යනවා වෙන එක 10ට කඩිලායයි කොන්දියමාරුයි ඉලෙක්ක් කොහොමද බඩේක් කොහොමද ඒක. ඔය හොඳ කුමාරදක් වෙන පටන් ගන්නකොට රූපාවලියේ හරි චරණ චිත්තේ ගාරි රැඳවල්ද කියලාවත් තේරෙන්නේ. ඒ මොකද ඒක කාගත් ගුණයක් නෙවෙයි. කාම ගුණයගේ හැටි තමයි හැඩතල වෙනස් වෙනකොට ඒකට ආකර්ෂක. ඒ නිසා ඒකට ප්‍රතිපක්ෂ දෙච්ච නික්ඛම්මයි කියලා කියන්නේ. නික්ඛම් කියන්නේ කාම ගුණයන්ගෙන් දෙකිය. ඒ කාම ගුණයන්ගෙන් නින්දික සඳහා සබචනාවේ ප්‍රතිපදාව සකස් කරලා තියෙනවා. ඒ ප්‍රතිපදාව මෙතෙන් දෙනකොට මේ වගේ යෝග පිළිවෙලකට එන්නේ ඉස්සෙල්ලා. ඒත් සීල ශික්ෂාවේ සමාදන් වෙනවා. එතකොට ඒකට සතුට නැති මොරකම් කිරීම කාමීත්‍යචාරය වගේ දේවල් නොකරන විශ්ලක. බොරුව කියන මේ සතර බලවත නොකරන විශ්ලක. කෙරෙන්නේ කියන එක නෙවෙයි කිව්වොත් සත්‍යාර නොකර යුක්තා. ඊට පස්සේ තමයි ඒ වගේම ලස්සන ඔක්කොම දාන්න සිද්ධ ගන්නවක් තමයි අපි මේ වගේ පොදු තැනකට පොදු ආලයක් ඇති වෙනවා තමන්ගේ උරු කුරුදු අබුදරුවක් වයින් කරලා උරු කුරුදු සප පහසු දෙතර දොර මතක් කරලා ඒකට අපි කාම ගුණයන්ගේ භෞතික වෙනීමක් කරනවා. තමයි විතර විතර භාවනා කරනකොට මේ වගේ තැනක කාල්පුවා. ඒ බුදුසසුන අවශ්‍ය සඳහන් කරනවා ඒ වස්තුකාමයේ නෙමුණාට අපි දැන් කාම වස්තුනේ නෙමුණාට ඉඳගෙන ඇත්තක වහකට ගම වස්තුකාමයේ රින්ගන්න පටන් ගන්නවා. අරවා පිළිබඳව සංකල්ප කරනවා. කාම විතරක ව්‍යාසකන යෝනින් අය වුණාට කාම විතරක ඇහැවන්න ගන්නවා. අපි ඒකට කියනවා කාම ඡන්දය කියලා. මේ කාම ඡන්දයක් ඔළුවේ වැඩ කරන බව දන්නේ භාවනා කරන මනුස්සය විතරයි. කාම වස්තුත් එක්ක ඉඳගෙන වස්තුකාමයේ යෙදී ගත කරන කෙනාට එහෙම මේ මේ වස්තුකාමයේ කාම වස්තුකේ දෙමුණාට ඊට ඇතුලේ ඒක ඡායාව වැඩ කරනවා. ඒකේ ගඳ තියෙනවා. ඒක හරින්න බෑ කියන එක දන්නේ නැහැ. නමුත් පළවෙනි වතාවේ අනුසුචිනේ කාම වස්තුවේ වෙන වෙලා ඉඳගෙන මේ භාවන සංඥාට හිතියොදලා කාම විතරක පිළිබඳව දැනගත්ත දවසේ අර තේරෙනවා කාම වස්තුවේ වීම භෞතිකව කරදැයි. නමුත් ඒ කාම විතරක කාම සංඥා පුදුමාකාර විදිහට පහළ වෙනවා. නිසා කදාපත්තිත් ඒකලස් වෙන්නේ පිටියක් මැදපත් කරලා පහනක් වගේ. එයාට තුලක් ගන්න මෙයාට තුලක් ගන්න පහන් දැල්ල නිතරම ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් භාවනාවකින් මේ ප්‍රහාණය කරන කාම වස්තු වගේම වස්තුකාමී తాවකාලිකෝ ඔබාතදීමක් කරනවා. తాවකාලිකෝ යටපත් කිරීමක් කරනවා. අර කෙනෙකුට නිවර්ණ පහාදීම කියනවා. එහෙම නැත්නම් කාමච්ඡන්ද පහන් කිරීම කාර්යය. මේ හිත කල්ප ගානක් වැඩිලා තියෙන්නේ වස්තු කාම නිසා කාම වස්තු වල. ඉතින් අපි අර ලොකු කැපකිරීමක් කරලා නිෂ්ක්‍රමණය කරලා කාම වස්තු නිමින් වෙනවා. ඊට පස්සේ වස්තු කාම. දේවල් පිළිබඳව තියෙන සංකල්පනවල වෙනවීම ලේසියි. ඉතින් ඒ නිසා යාට සංඥාවක් ඇති කරගන්න වෙනවා. වහන සංඥා යටතේ යම් වෙලාවකට නම් ප්‍රියකරන උදා වූ වේවා මහත්තු වේවා ඥානකීසේ නින් වෙලා උදා වූ වේවා මහත්තු වේවා වස්තු වස්තු භවෝගේ නින් වෙලා හිටියත් ඒ දේවල් තමයි වතාවින්නේ ඔබ එළවෙලා තමයි පහර දෙනවා ඒ නිසා ඒ පහළ වෙච්ච වෙලාවක ඒව ගැන කල්පනාවට වැටුනොත් අභිරමණය කරන්නේ අභිවදනය කරන්නේ ජෝසතිත්ති කියන එකට බහගන්න කියොත් ඒ කෙනාට ගෙදර හිටියට වැඩිය මෙහෙදි හිත කැළඹෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කාම සංකල්පනාන්ට එනකොට ප්‍රාණ සංඥාවක් තියාගන්නවා මේ කොච්චරම යන්න හැදුවා. වස් කාම වස්තුවේ මේවත් වස්තු තමයි ඉඳලා පාරන. ඉතින් ඒක වගේ වෙන නාදි වාසයේදී ආදි වාසනය කරන්නේ නාදි වාසනය ඉවසන්නේ. අජහති දුක් කරනවා. විනෝදේදී බැහැර කරනවා. නාසිකාගේ ස්පර්ශය දිනෝදී යන්ති කරෝති. ඒක නැතිවක් වරකට කරනවා. ප්‍රභාවම මේක මතවලා. මේක නැලෙන්නේ නැහැ. ඒ භාවන සංඥාවේදී උත්පන්න කාම විතක් කරන ආනිවාර්යයේ ප්‍රජාති යන්ති කරෝති අනුභවං ගන්නේටි. මේ වැඩේ කරාන්ට හරියටම එනේන කාම විතක්යක් එක්කම හැප්පෙන්නේ දුර හිත තව කලකින නිසා සංඥාවක් ඇති කරගන්න කියනවා. වස්තුකාමයේ කාම වස්තුනේ වෙනුනාට වස්තු කාමයේ ඉලවිලව පාර දෙනවා. එහෙම ආපු වෙලාවක මම මේක පිළිබඳව අභිරමණයකට යන්නේ දුරුවක් කරන අදහසක් හිතේ තියාගන්නවා. එදාට තමයි යාර තේරෙන්නේ මේකකල් හම්බ කරපු දේවල් ඉලවිලව පාර දෙන්න හැටි. මෙතෙක් කරන්නේ ආහාර සංඥාවට හිත යොදනකම් අපිට හිත ගොඩක් හම්බ කරලා ගොඩක් කාම වස්තු කාම වෘත්ති සංකම්මයි කිය. නමුත් මේ තරමකම ඒ ජීවයේ වේව කාම චක්‍රයන්සි වැටීමක් කරන එකට සමතනසි සඳහන් කරලා තියෙන්නේ කාම රාග භව රාග වශයෙන් ඒවාකට එළවෙලව පාර දෙනවා. ඒ විතරක් නෙවෙයි යම් වෙලාවක කට්ටිය බලාපොරොත්තු වෙන කාම ගුණ කාම වස්තු උපයා ගන්නා සත්‍යට බාධා කරොත් කල්වා ගුණධර්මයක් හෝ මිනිස්සෙක් හෝ යතුණයක් හෝ රජයක් හෝ අපි පුදුම විදිහට එකමක් එක වෛර කරනවා අපිට ඕන කරන කාමවස්තු ලබා ගැනීමට අපි කරන අපිට වෙන්නේ සාධාරණ සතුනක් කියලා. ඒක කාදාකත් අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ. ලැබෙනකොට ඉන්න බාධාවට වෛර කරනවා. ඒක ව්‍යාපාද සංකල්ප වශයෙන් අපේ හිතේ ගොඩනගනවා. මම යන ගමනට මෙන්න මේ මේ කට්ටිය මට බාධා කරා. මේ මේ ඉස්තු මට බාධා කරා. මේ මේ දේවල් මට බාධා කරයි කියලා. ඊට ඇසේ මුදුකෝ කාට ද්වේෂකද? අපිට කියලා කරා. තමයි මේ ඉන්ද්‍රයන් පිනවීම සම්බන්ධව ක්‍රියාත්මක කළ යනකොට දැනවදන බාධා කරපු අය. ඒ වගේම මගේ අයට මගේ කම්පිට වෙන්නේ මගේ පවුලේ අයට මගේ රටේ අයට මගේ ආගමේ අයට මගේ ජාතිය ආගමට බාධා කරපු අයට වගේ තමයි. මේ වෛර කරනකෝ මේ වෛරය මන්දි විචිලා දැන්වත් කියලා තිබුණට නිතරම තමයි දැනෙන්නේ. පේන්නේ මොකද ඒක තියෙන්නේ tiri පිටිපස්සේ. භාවනා කරනකොට භාවනා යෝගාවචරයට පේනවා මේ සංසාරයට බැඳී ඉන්න බැරිම සර්වඥාන්සේ තණ්හාව කියලා කිව්වට ගොඩාක් අපිට බාධා කරන ද්වේෂය. ගැටි දුෂ්ණා ගතිය. අඳුර වැරදි වෙන ගතිය. තමන තමන් ශාප කර ගන්න ගතිය. එයින් පිළිවෙලට වැඩ වෙන්නත් කියන හැප්පෙන ගතිය තමයි අපිට ගොඩක් බාධා කරන්නේ. මොන සරුවචනේ සංසාර ධර්මයට කියන්නේ එක හේතුව තණ්හාව විතරයි. මොකද මේ තණ්හාව ලබා ගැනීමට කටයුතු කරනකොට බාධා කරපු දෙයක් තමයි අපිට ද්වේෂය. ඒක නිසා ද්වේෂය කියන්නේ තණ්හාව හේවටගත්තා. ඒ නිසා ඒක නට ද්වේෂය එනකොට යාට හිතෙන්නේ මම මේ ද්වේෂයට වඩා සාධාරණයි මොකද මම සාධාරණ මට මේ කාම ගුණ ලබා ගන්න කටයුතු කරනකොට මට අසෝල බාධා කරා. අසෝල දෙය බාධා කරා. කියලා ඒ වගේ ද්වේෂයක් භාවනා කරගෙන ඉන්නකොට කාපට් එක ඇතුළේ මුදුවිලි වගේ ඇවිස් ඇවිස් ඉන්න පටන් ගන්නවා. ඒ එනවා පහළ සංඥාව දන්නේ තියෙනවා. සාධාරණීකරණය කරනවා ඒලා ඉන්න ඕන යාමට ඇත්තටම බාධා කරනවා. බාධා කරන නිසා මට මේ තරහ තියෙන්නේ තරහ ඒ මොනසගේ දෝෂයක් සාධුදයක් කියලා. අපි හැම වෙලාවෙම ආත්ම සංඥාවෙන් බැලුවොත් අපිට දඬුවම් කරන්න වෛර කරන පුද්ගලෙක් කියනවා. අසල කරන මම මේ වැරද්ද කෙරේ මට වුණියක් කරා මට වෛර කරා මට බාල කරා මොකද අනන්ත සංඥාවක් ගැන හැඟීමක් තියෙන කෙනෙක් පහන සංඥාවක් ගැන හැඟීමක් තියෙන කෙනෙකුට තේරෙනවා ඒක මේ කවුරු කරත් කියලා අපි හිතුවා හේතුඵල ධර්මයක් කරන සිද්ධ වෙන්නේ ඒ නිසා මේ මරණ මොහොතේදී බැරි වෙලා හරි කොච්චර දින් කරකට බෙහෙත් මේ දේශේ නතු වුණොත් යටි වහුවලා තියෙන එක නතු වුණොත් ඒ කොහෙද කෙලවර වෙන්නේ? කොයි එකයි ඉස්සර වෙන්නේ? කාම සංඥාවක් මතවත් නැතුවේ ව්‍යාපාද එකක්යක් මතුවේ විහිංසාව එකක්යක් මතුවේ කියලා. සර්වඥන්ත සඳහන් කළා තියෙනවා ආසන්න කර්මයේ වශයෙන් මතුවෙන එක ඒකාන්තම විද්‍යාභාවයක් කියලාමයි. පැටකින් වට කරලා ඉන්නේ අරන් ගහලා. උදී කොපල්ල යනකොට ඒ කඩුල ගහන රොක් වෙනවා. ඇතිසේ එකම පොතේ ඉඳලා උන්ට ඇවිදින්න ඕන වෙලා. ඉතින් ඒක ගොපල්ලා දොර අරනකොටම ඉස්සරහාම ඉන්න පැටියෙක් හරි නාම්බෙක් හරි මායක හරි පිටපස්සේ ආගේ තල්ලු නිසා එළියට විසිනවා. ඒ වගේ තමයි මේ කාප කැටයකට ඇවිදී මොනවාම කිච්චක්ෂණ කොයිනක ඉස්සරහට වෙලා ඒක තල්ලු වෙනවා ඒක තියෙනවා ඊවාකාරයි. ඒක නිසා භාවනා කරනකොට මේක පෙනුනට අනිත් විලාද නොපෙනුනට ක්‍රියාත්මක වෙන්නේ ওই පරිපත්ත. ඒ භාවනා යෝගාවචරයට මරණය කියන්නේ මේ වගේ අනිශ්චිත සත්‍යයක් තියෙනවා. මම දෙහිම සරසමක් නැහැ. ඒ කාලුණිය අයවත් කරනවා දැන මගේ මල්ලේ අපේ සංකල්පනාවල කාමවිතක් කරනවා, ව්‍යාපාර විතක් කරනවා, විහිංසාව විතක් කරනවා දැන ගැනීම අසත්පුරුෂයාට බය පිටුනාට සත්පුරුෂයා දන්නවා මගේ ඇතුලේ අතුරු ඉන්නේ කියලා. තමන්ගේ නැහැදිච්ච හිතේ තමයි සතුවා. ඒක නිසා කරුවචන සඳහන් කරන්නේ දිශෝදි කම්යම් තං කෛරා මේ දීවාකන වේන මිච්ඡාකන හිතං චිත්තං කපාපියෝමන් අතෝ කරේ. හතුරේ හතුරේකට යම් ආකාරයෙන් අද දෙනවද? ඔහෙ තවම උන ප්‍රතිශර නිරුදායම පහර දෙනවද? අන්නේ වගේ තමයි භාවිත නැති හිතේ තමන තමයි බයිට කරගන්න තමන තමයි ඒ භාවිත නැති හිත කියලා කියන්නේ කාමවිතක ව්‍යාපාරවිතක විහිංසාවකට ගානක් නීමක් නැතුව හේවලකට මේ භාවනා කරන්නේ ඥානය ආල සීලෙ පිහිටලා තුන් දුරුන් අයින් වෙලා කවුරුන්ගේ බඩක් කාලා ඒ බීමේ ලෝක පැදුරක බුදියගෙන භාවනා කරත්‍යාම ගොචතාවන්න පටන් ගන්නවා කාමවිතක ව්‍යාපාරවිතක විහිංසාව ව්‍යාපාරවිතක විහිංසාව ඉතින් මේ පුදුලනකොට අසරණතාවයක් වෙනවා මේ අවිචාර කපදීමක් කරන්නේ නැතිවක් රැකලා දේවල් දරුවන නැහිලා නම් හිතට ඉබිකම් කරලා බලන හැම වෙලාවෙම මේක එක්කෙත් බැහැිනවා ගොඩාන මේක ඇතුලේ නඩිය නඩිය තියෙන්නේ ඉතින් ඒ නිසා හුඟෝ කෙනෙක් භාවනා කරන්න ඇවිල්ලා සිතානුවක් උදක ගමලා ගහනවා මේ භාවනා කරන්න ඉස්සර ජීවිතවල වැඩි හිත කලබල වෙනවා භාවනා කරනවා ඒක සර්වඥාන්ස මතක් කරන්නේ. පරම තුවාලයකට වෙදකම් කරන්න ඉස්සෙල්ලා තුවාලේ වනමුකේ පහදන්න ඕන. තුවාලේ හොදන්න ඕන. හේතුවට පස්සේ දෙදෙනා වැඩි. මොකද බෙහෙත් කරන්න ඉස්සෙල්ලා හේතු වෙ නැත්තම් බෙහෙත් ගන්නෑ. ඉතින් භාවනා කරන්න හිත වරමුකේ කෑදුවා වගේ. වරමුකේ කියන තුවාලේට පිටිසුදු කරා. ඒකට හරියට හේසයි. ඉතින් සම්පත එකවරේ කාමෝතක් අයින් කරන්න බෑ විපාකෝතක් අයින් කරන්න බෑ විහිංසාවතක් අයින් කරන්න බෑ නමුත් කුංචි හැඟීමක් තියා ගන්නවා සංඥාවක් නෙවුවා මාතකට පිණිස ඉතින දේවල් නෙවෙයි ටික පිටිපස්සේ වැඩ කරාට අනිවාර්ය වැඩගත් අවස්ථාවල තීන්දුව ගන්න මේගොල්ල ඒ නිසා මේවා ප්‍රහාණය පිණිස මම වැරදෙන්නවා ඒ වැරදෙදීම පිණිස විනිවිද ඒ ද්වේෂය කියලා කාවට ඒක සාධාරණීකරණය කරන්න යන්න එපා. ගැඹුරින් කියනවා නම් ඒ ආපු ද්වේෂයේ පිළිමම කියලා ගන්නත් එපා. මගේ කියලා ගන්නත් එපා. මගේ ආත්මය කරගන්නත් නැතුව මේක හේතුඵල ධර්මයක් කියලා ඇවිල්ලා තියෙනවා. ඒ හේතුඵල ධර්මයක මමමයි වගේ කියන්නේ. ඒ පිට කවුරු ධර්මීම කරගන්න කියන්නේ. තමන්ගේ තියෙන ඉති භාවිතක මනස විචාරණය කරලා තියෙන දැන් ධර්මයි. මගේ account එකේ මෙච්චර සල්ලි තියෙනවා බව දන්නවා මේකේ කියන මේ සංකල්ප දැනගත්තා පස්සේ බුදුන් කිරීම සඳහා සංඥාවක් ඇති කරගෙන වැඩ කරන්න පටන් ගන්නවා සර්වඥාන්ත සඳහන් කරලා තියෙනවා සංඥා මට්ටමින් මේ අධිකත වෙනස තමයි යෝගී ජීවිතයේ ඉතාම වැදගත් වෙනස. මොකද අපි මෙතෙක් සංඥාවක් තිබුණේ නැහැ දුරු කරන්නේ. අපි පැහැව පැහැව හිතී. කාම ආශාවල් වැඩ කරගන්න කොහොමද? ද්වේෂයක් ආවම ඒක පරිගන්නේ කොහොමද? පිළිසාර සංකල්පයක් ආවම අනුන් නැසන්න කොහොමද කියලා හිතේ ඉතයි. දැන් දන්නවා මේ නැසෙන්නේ Taman නැහිමයි කියලා. ඒසම දුරවක් කිරීමට සම්මා දිට්ඨි සම්මා සංකල්ප ක්‍රමයට හරි යහ සංකල්පනාවක් පාලනා නම් ඒ යෝගාවචරය දෙලොක් අතර ඉඳගෙන. ඒක පොදු කල්පනා කරගන්නත් බෑ. සංඥාවකින් ජීවපෞද්ගලක කාම විතක ව්‍යාපාද විතක විඤ්ඤාණ විතක දුරුවන් වෙන්නේ නැහැ. ඉන්ජාගෙන්දට වැඩි බාරකට වගේ කීයකට නැති වෙන ගැටියක් තියෙනවා. ඉතින් ඉඳා යෝග අවශ්‍යය ඒකට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ලෞකික ඥානෙමුත් නෙවෙයි. තාම ලෝකෝත්තර ඥාන පහළ වෙලක් නැහැ. ප්‍රශ්නේ උගලයි. ආන්නේ වගේ වෙලා කරනකොට තමයි ඒ යෝගාවචරය සම්පූර්ණ විශ්ින්නේ භාවනා කරන කමදාන සංකතිපදාන පෙන්ලා දීලා තියෙන්නේ. මේ විපස්සනා යෝගාවචරයට මෙහෙට උච්චන භාවය ආවට පස්සේ මම මෙතක හිතුවේ නෑ මම හිත මෙච්චර කාමදායකයි කියලා. මම හිතුවේ නෑ මම හිත මෙච්චර ද්වේෂජනකයි කියලා. මම හිතුවේ නෑ මම හිත මෙච්චර විහිංසජනකයි කියලා. නමුත් ඒක අස්පනා අපිට පේන වෙලාවට එයා දන්නවට දුරුවන් කල යුතුයි නෝදයට ගැනීමට යුතුයි. මේක කල් දන්නවට විතර දැන් දැනගත්තා. ඉතින් මේ කියෙද්දි භවනා දුකට ගෙනියන එහෙම නැත්නම් ඒ සඳහා ක්‍රමසාවිදි හොයන කෙනාට උදාහරණයක් වහන්සලා වගේ. නමුත් කාම ලෝකේ අනික් කට්ටිය තිස්සර ඉඳලා කියන භාවනා විශ්ෝ හොරලා කියනවා මේ පුළුවන් දෙයක් කතා කරනවා මේගොල්ලෝ මේ උඩුවක් වගේ ගන්නවා ඕම් ටික විල පිටවදා ගන්නවා කියලා භාවනා ලෝකෙට නොදන්නත් පුළුවන්. නමුත් විපස්සනා කරනකොට නැත්නම් අපි මේ කරගෙන යන වැඩමුළුවේදී අපිට අත්දැකීමක් ලබන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක ආස්වාසේ පතුන් ආස්වාසේ දාන ප්‍රසආසේ පතුන ප්‍රසආසේ දාන එන්නත මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දන්න චිත්තක්ෂණයක බලආතක කාම සංඥා නැහැ කාම විතක්ක නැහැ සංස්කාර සංකල්ප නැහැ. මොකද මේ මමද ප්‍රචල කියන චිත්තක්ෂණය ආශා කරන්න දෙයක් නැහැ. ආශාසය දැනගත්තයි කියන බැඳෙන්න දෙයක් නැහැ. ප්‍රසවාසය දැනගත්තයි කියන ඇලෙන්න ගැලෙන්න දෙයක් නැහැ. ඒ වගේම ව්‍යාපාදික චක්‍රකුත් නැහැ. මේ දැකපොදී මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්ත එකට වෛර කරලා බෑ ඒකට ඇවැත්මක් නැහැ. ඒ නිසා අපේ භවයේ තියෙන තාක්කල් වර්තමානයේ තියෙන්න ඕනේ. ඒක දන්නවා කිව්වම ඒකට ද්වේෂයක් වෙන්නේ නැහැ. ආශ්‍රව ප්‍රසන්න බුදු ඉලකන්න ඒ වගේ මේක ආස්වාසේ ආස්වාසේ වශයෙන් ප්‍රසවාසේ ප්‍රසවාසේ වශයෙන් දන්නවනම් මොහේ ආශ්‍රවල ප්‍රසවිරුවක් මොහේ ප්‍රසවල ආශ්‍රවිකුත් මොහේ මොම්බයි කියන දක්ම කියලා හිතා ගන්නකොට මොහේ කියන්නේ. දකුණු වයිටුනට වම්බයි කියලා හිතන මොහේ කියන්නේ වම කියනකොට වම දකුණු දකුණු නම් මොහේ කියන්නේ. එනිසා එවැනි චිත්තක්ෂණයක පෙන්නනවා මේ පහාන සංඥා ඇති කරගත්ත කෙනාට අවසාන ඵලයේ ගොඩක් ඈත තිබුණට චේතනාත්‍ර රසය චිත්තක්ෂණ රසය ක්ෂණ සම්පත් වශයෙන් උන්චි කුංචි චිත්තක්ෂණ ලබන්න පුළුවන් සංසාර ගමනක් ආත්ම ගානගෙන අප කාම සංඥාය කාම විතක්ක නැති තත්ත්වයක් චිත්තක්ෂණ ගන්න පුළුවන් ව්‍යාපාද විතක්කයක් විහිංසා විතක්කයක් නැති චිත්තක්ෂණයක් අත්දකින්න පුළුවන් ඒ නිසා අර කාම විහිංසා ව්‍යාපාද විතක්ක පිළිබඳව ආර්ය අවබෝධයක් කියන්නේ තියෙන නාස්තික ගතිය භයානක ගතිය පිළිබඳ ආර්ය අවබෝධයක් කියන කෙනාට ඒ වර්තමාන පාත්‍රයේ එක චිත්තක්ෂණයක් නිවනක් වගේ. ඉතින් යෞත්හා කරන ඊළඟට හැකි තාක් මේ චිත්තක්ෂණ වශයෙන් හම් වෙන මේ කාම විතක්කණය, ව්‍යාපාද විතක්කණය, විහිංසා විතක්කණය දුරු වීම සඳහා කොහොම ප්‍රයත්නක් මොන ක්‍රමසහල් දිනම හොයා ගන්න ඕනද කියලා සැලසුම් කරන්න නම් යාගෙන මේ කාම විතක්ක පිළිබඳ මහාවිවාදයේ පජාත විනෝද යන්ති කඩෝති අනභාව ක්‍රමයේ තිබෙන සංඥා වෙන්නේ. ඒක තමයි මුලික. මේ කියන සංඥාව තමයි ඉදිරියට එවැනි නැති චිත්තක්ෂණයක් දැකලා එවැනි චිත්තක්ෂණයක් මල් මාලයක් වගේ එක දිගට පවත්වාගෙන යන්න උදා වෙන්නේ කාම විතක පිළිබඳව තියෙන භයානකකම ගැඹීරත්වය ඒකේ තියෙන නපුර දකින්න. ඒකට විකල්ප තමයි වර්තමාන චිත්තක්ෂණය. සති අප්‍රමාණ එළෙන සිටිනවා. ව්‍යාපාරික විතක්ක ඒ හිසාවිතක්ක මෙහෙම කරගෙන යන අපි හිතමු මේ කියන සංඥාව ඇතුව හරි ප්‍රයෝගයකින් හරි ප්‍රයත්නකින් හරි ප්‍රතිපදාවකින් භාවනා කරන එකට අපි හිතමු විනාඩියක් දෙකක් හිත වර්තමානයේ පවත්න්න පුළුවන් නයි කියලා. හිත ආශ්‍රය ප්‍රසස් පවත්න්න පුළුවන් නයි කියලා. හිත වගේ නබන පවත්න්න පුළුවන් කියලා. එතකොට යාර පුළුවන් වෙනවා මේ ප්‍රධාන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිච්ඡා විතක්ක නැති හිතක ස්වභාව. ඇතිය. ගතිය. ආකාරය දැක ගන්න. මෙන්න මෙතනදී මේ සූත්‍රය මේක සඳහන් වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මේකට සම්බන්ධ කරලා පෙන්නන්න පුළුවන් කියලා. යම් වෙලාවක යෝගාවචරයේ මේ ප්‍රධාන නපුරු විචක්ක තුන වර්තමානයේ හිත පැවැත්වීම හරහා පවත්තගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මම දැන් මෙතන කියන එක හිත පවත්තගෙන යන්න පුළුවන්. ආශ්‍රව ප්‍රසවාසයේ හිත පවත්තගෙන යන්න පුළුවන්. බාධා තියෙනවා නම් ඒක විඳට වැඩි ඉන්න පුළුවන්. වමේ ලකුණේ ආනස්සක්කනේ ඉන්න පුළුවන්. ආන්නේ ඉන්නකොට ඒ ඇතිවිච්චාර ඉඳපාඩුවේ අල්ලගන්නලේ අපි දන්නේ නැහැ විතක් කහයක් වගේ මේ තුනත් ඒ මතුවෙන හයත් ඉතිචාරවල කියන නව මහා විතක් කියලා. මේ නව මහා විතක්වල අර උද්ද කිරේ අරගත්තට පස්සේ යට කිරේ කියන ඒ විතක්ක වැඩ ගන්න හැටි පළවෙනි කිරේවත් ඇති අරගත්ත නැති කරා තේරෙන්නේ නැහැ. ඒක කියන වංචනික ගතිය, ඒක කියන අනුශේ ගතිය, ඒක කියන චපල ගතිය, ඒක කියන මායාවී ගතිය කරගන්නත් බෑ. ඒ නිසා යම් වෙලාවක යම් යෝග අවතරයකට පුළුවන් වුණා නම් භාවනාවේ සාර්ථකත්වයක් හරහා විනාඩි දෙක තුනක් හතරක් පහ මේ ප්‍රධාන විතක්ක තුන නැති කරන්න යනකොට එයා දැනගන්න ඕනේ මූල නැති බලක කණ පඬිත වෙන්නේ. ඒකට ඒක යට තියෙන විතක්ක දිගේ ලියගෙන පටන් ගන්නවා. ඒක පංචදෝන වෘත්තයේදී සර්වචනාසේ පෙන්නනවා. අර රක්කම් පස්චින දැන් කියලා තරම් පස්තියක් ගත්ත මනුස්සයෙක් ඉස්සෙල්ලාම රළු කරලු කැට කැපෙලි කියන කරනවා. ඒක අයින් කරාට පස්සේ ඊගාවට කියන පස් ගරලා අයින් කරනවා. ඒ වගේ අපි ඉස්සෙල්ලාම සීලයෙන් පිටිකම කෙලස් ටිකක් සතුන් මැදින් වරන් කියන වගේ ගුරුස් ටික කයින් කරගත්තට පස්සේ ඊට පස්සේ භාවනා ක්‍රමයකින් කර්ම කර්ම චන්ද ව්‍යාපාර තීනෙද්ද කියන ලියාකාර වූ නිවන් ධර්ම අයින් කරාට පස්සේ අර යට කියන පස්සයින් කරාට පස්සේ තමයි මොනම දෙයක් පේන්න පටන් ගන්නවා. ඉන්දර රත්තරන් වෙන් කරනවා. අන්නේ කොහොමද වගේ විතක් අහයක්. තේරුම් ගත්ත දවසේ නැත්තම් ඒව පිළිගන්නව අවබෝධයක් ඇති වෙච්ච දවසේ යෝගාවචරක තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ එක හීනකින් එළිවෙන කතාවක් නෙමෙයි කරලා තියෙන්නේ. එකක් කරගත්තට පස්සේ තමයි දෙවෙනි එක සුසුකම් ලබන්නේ. දෙවෙනි එක කරපෙකට ඔදීසිය. බොහොම සූක්ෂමයි. උගාවක් ඥාන අවශ්‍යයි. ඒකෙන් කරගත්තට ඊටත් වැඩි සිල්පක් හම්බ වෙනවා. ඒකටත් ඥාන අවශ්‍යයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඥානීය සද්ධාව, සතිය, ප්‍රඥා සමාධිය. චුන් චුන් වෙන පටන් ගන්නවා. ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. ඒක රකින්න විදිහ පොත් අරිනවා වෙනවා පිටේ තියෙන පොත් බොහොම ගොරෝසුයි. ඒක පැංගිරි ගතියක් වැඩි. ඒක අයින් කරලා පස්සේ ඒක සියුම් පොත්තක් වගේ වෙනවා. ඒක අයින් කරලා පස්සේ ඊට වැඩි සිංහයක් කරනවා අත්පොතු ගන්න අරගෙන අරගෙන යනකොට තමයි තේරෙනවා දැන් එන්නේ ඉන්නේ. අලෙවි කොට අයින් කිරීමේ ගුණ ධර්මයේ පය දෙවෙනි එකක් තෝරන කරන්නේ ක්‍රම විදිහමයි. අයින් කරන අයින් කරන යන්නේ සියුම් සියුම් තැන් වලට. ඒ වගේම මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කියන මේ ප්‍රහාණය කළ යුතු දැක්ක නාර ප්‍රහාණය කළ යුතු මේ විතක්ක තුන යම් ප්‍රමාණයකට තාවකාලික අයින් කරලා පස්සෙමයි මම කියන්න බලාපොරොත්තු වෙන ඉතුරු විතක්ක හරියට මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ගැන කියනකොට දහම් ගැටලුවක් ලංකාවේ කියලා දීලා තියෙනවා නිවර්ස තුල උඹසලා තුඹස තුල වේමයහා විෂගෝර කල්පයා දකනාරු මොඩය අපේ කටිට පළවෙනි පද දෙක මතක නැහැ දැන් ඒක නිසා විෂගෝර කල්පයා දකනාරු මොඩය කියලා දකින්න දැන හදා බලන්න මේ කියලා කියන්නේ තුඹ සතුට නිවස තුළ තුඹ සයා මේ ශරීර කෝඩු තුළ මේ නාම ගන්න තියෙනවා තුඹ තුළ වේලය ඒක තුළ කාමච්ඡන්දේ තියෙනවා ව්‍යාපාරෝ තියෙනවා විහිංසාව කියනවා. විසගෝර සත්‍යය. මේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව කියන මේ තාම විසගෝරයි. දන්නේ නැහැ තමන්ගේ පැත්තේ වැඩ පුදියලක් තියෙනවා. දැකනාත්ම ඕනේ. කියන්නට එපා. ඇත්තටම ගහන් ගැටලුවේ කියන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව අයින් කරන්න. මේගොල්ලන් අයින් පස්සේ වෙනවා සාරා. අර පළවෙනි පද දෙක නැතක නෑ. මානව පුංචි කාලේ හරියට කියන දේ තියෙනවා. විසකෝර ධර්මයක් දැකන අරමුණේ දීපදී දැක්කම නැත්තම් මොඩේ නැත්තම් මොඩේ ඔක් කියන්නේ ඇත්තටම මේ තුන මම කියන්නේ හදන්නේ මේ තුන ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් අයින් කරලා පස්සේ ඊට වැඩිය සිංහිකක් හයක් ඇතුලේ වැඩ කරනවා ඒවට කියනවා ඥාති විතක්ක අම් ඥානකද විතක්ක අමර විතක්ක ලාභ සංකාර පරිසංයුක්ත විතක්ක අනාඤ්ඤත් වර්සංයුක්ත විතක්ක ආදී වශයෙන් අර ගොරෝසු කාම විතක්කයගේම ධ්‍යාන තත්ත්වය පේන්නේ ඒකම මේ ඥාතියින් සීපත් කියනක් වශයෙන් තමන් ගන්න අය අර නිවර්ණ අයින් වුණාට පස්සේ හිතට නිතර ප්‍රසිද්ධියේ ළඟ ඉන්න කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. නැරිච්ච අත්තන්ව පේනවා. ඊගාට හම් වෙන්නේ නැහැ පේනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට තේින්නේ අභිඥා බාල වෙලා වගේ. ඒ වෙනත්නම් පිළිසිදු ගන්නාදී හොඳට පේනවා වගේ. අර බාහන කරපා සතියක්වත් මොකක්ද නැතු මොකද මේ අත්තම දෙන්නේ නේද ඒක කරලා. දන්නේ නැහැ මේ කාම විතක් අයින් වෙනවා කාම විතක් මොවාලු. අර සියුම් විතක් එනවා කියලා. මේක පිළිබඳව හොඳ විග්‍රහයක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉස්ලාම යෝගාවචර වෙන කාම විතක් ව්‍යාපාද විතක් විහිංසාවිතක් දුරුවන් කිරීමේ සංඥා පාර කරනවා. ඒක දකින්නකොටම අයින් කරන්න ඕනේ. නැත්නම් යෝගී ජීවිතයක් කරන්න බෑ. නමුත් මේ කියන ඥාති විතක් දැකෝපමණින් දුරුවන් කරන්න යන්න බලකයි. හොඳ බැලුමක් මේකේ ඒ හොඳ දෙයක් වශයෙන්. නමුත් දැනගන්න ඕනේ දුන නැති පාවට කන පඬිද වෙනවා වගේ අර බරපතල විකක් අයින් තාම ඒහිත මේ එක එක දේවල් වලින් බැහැරගන්න වෙන්නේ මොකද්ද වර්තමාන මොහොත නැති සත්‍ය කල්පය අප්‍රමාදී කල්පය තමයි මනෝලෝකයට වැටෙන්නේ ඒ සංඥාති විකක් එනකොට ඒක දැනගන්න ඕනේ මගේ හිතේ බරපතල කෙලෙස් නෑ දැන් ඒක නිසා කුංචි කුංචි දේවල් ඉස්මතු වෙන්න පටන් ගන්නවා ඊගාවට අමරවිතක් වෙනවා අමර විතක් කියලා කියන්නේ මම දැන් මෙච්චර වයසයි. මට මේ විදිහේ රෝග තියෙනවා. මම දැන් තමයි දන්නේ. මේ දෙඩ රෝග වලින් බේරෙන්න මේ මේ විදිහට ආහාර ගන්න ඕනේ. මේ මේ විදිහට ව්‍යායාම කරන්න. මේ මේ විදිහට භාවනා කරන්න. ඒනමුත් මම දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මම ළඩ වෙලා ඉතින් දැන් නම් මම උදුරට ආහාර හදාගන්න. ව්‍යායාම කරන්න. භාවනා කරන්න. ඊට පස්සේ කවදාකවත් ළඩ වෙන්නේ නෑ. ඒක ඔක්කොම කියලා. උගා පහුල එකට මෙතොතුරු හඳුනේ මේ වෙනකොට නම් ටිකක් අවුල් කියලා තියෙන්නේ ඉස්සරහට ආහාර විහාර මනෝ ව්‍යාපාරම හදනවා එදින දැන් සායනන් දෙන්නේ කියන එකකින් අරක දැඩි සීල කල්පනා කරන්න පටන් ගන්නවා නැතන තියෙන ඉතින් හැම එකක්ම යනවා කියන්නේ ඊට පස්සේ එකක් ලෝකේ නැති බවක් මතක නැතිවෙනවා දැන් පොඩ්ඩක් විස්තර කතා කරා ආදීනව සංඥාවේ ඉතිමන නැගේ කියන දෙයක් කොයි එකකට මොකක් හරි කියන්නේ. ඒ වෙනකොට අර අමරවිතක්කේ ගියාට පස්සේ ආර කරනවා නෑ නෑ මම නම් කවුරු මොන જાති කරුවත් මම මෙහෙම කියලා. ඉතින් ඒක පේන්නේ නිකන් තමන් ගැන කම්පාව. ඊට රෝග නැති කෙනෙක්ට කරන්න ප්‍රයත්නයක් වගේ. ඒ අමරවිතක් එනකොට තේරුම් ගන්න මේ මොනවද කරන්නේ කරන්නේ අර ආරම්භයේ ඉඳන් වර්තමානයේ ඉඳන් කරලා. මතින් විතක්ක කිරීම වැඩි වෙන්නේ නැහැ. ඒක මේ භාවනා කරන වෙලාව කරන දෙයක් නෙවෙයි. එනිසා අමර විතක්ක එනකොට තේරුම් ගන්න. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේචන විතක්ක වගේම තමයි. ඒක තියෙනකොට මේක තදින් දැනෙන්නේ නැහැ නැතිනකොට ඒක ජනපද විතක්ක කියලා කියනවා. දැන් නම් මෙහෙට ඇවිල්ලා තව සතරක් පහක් වෙනවා. පත්තරේ වෙන්නේ නැහැ. නිවසක් වෙන්නේ නැහැ. ටෙලිවිෂන් බැලුවෙත් නෑ, ටොනාඩෝ ඇවිල්ලා කියලා දන්නේ නෑ, කම්පියුටර් නැංගද දන්නේ නෑ, දැස්සද දන්නේ නෑ නේද? ඒ ඔක්කොම ගැන සංවේදීතාවයක් එනවා. මේක පැත්තකට වෙන්න කොහොමද ජීවිතය ගත කරන්නේ? ඒක පිළිබඳව දැනගන්න එපා. කියලා රටේ ලෝක වෙන දේවල් පිළිබඳව හොයන ආසාව භාවනා කරන කාලේ වෙන කාලෙට වැඩි වෙනවා. ඒක ආවට පස්සේ එක එක කන කතා කරන්න පටන් ගන්නවා. පත්‍ර කියවන්න පටන් ගන්නවා. නවකතා කියවන්න පටන් ගන්නවා. පොත් කියවන්න පටන් ගන්නවා. රේඩියෝ කරන්න කරනවා. ටෙලිවිෂන් බලනවා. ඒක වෙන මොකද අර ඉතාම අමාරුවෙන් සකස් කරගත්තාට සතිය සමාධිය උතුරු ගාහක් අගෙන කලින් ඉඳ වගේ. කඩලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ තොරතුරු ගොඩක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඇති වෙච්ච ලෙස කඩලා ගියා. චිත්තේ කම්පතාවේ සතිය කඩලා ගියා. ඒක නිසා මේ වගේ වෙලාවල් වල මේ වගේ ජනපද විතක් කරනවා. කටයුතු වෙන දේවල් අහන්න දැනගන්න අපි ඕපදූප කියලා කියන්නේ. ඒ චේතනාව කියන්නේ අසන්න තියෙන ආසාව දැන් පරිච්ඡේදය දැන් නිවුස් බලන්න තියෙන ආසාව. ඉන්න බටනවා. ඒ වගේම අනාවඤ්ඤක් වර්ධනයට විතක්කදී මම මෙතෙක් කෙනෙකුට අනුන් දුස්සහලා තියෙනවා. මම මේ වැරදි කරලා තියෙනවා. මම මේකේ වැරදි ව්‍යාපාර කරලා තියෙනවා ඊට පස්සේ මම කිසි කෙනෙක්ගෙන් කවදාකවත් දොසක් නාන්න මම කටයුතු කරන්න ඕනේ කියලා තමයි සුද්ධවන්තෙක් වශයෙන් දෙන්නේ හිත හිත කියපා අපිට දැන් තේරෙනවා කොහොමද කය නලතු කරන්න කොහොමද වචන නලතු කරන්න කොහොමද හිත නලතු කරන්න ඕනේ මම කරන්නේ මොකක්ද මේ වෙන කාලෙවත් අර කහමෙන් කටයුතු කරන්න ඕනේ කියලා සම්පූර්ණ සුද්ධවන්තෙක් හිතින් පවාගෙන ඒක ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක නැත්තම් අස්මික වශයෙන් ලාභ සත්කාර සංවෘත්ති ටිකක් වෙන කොට. මම මේ භාවනා කරලා කාටරි භාවනා ටිකක් උගන්වලා භාවනා ගුරුවෙක් වෙන්න. දැන් හරියම හොඳම බිස්නස් එක. අත්ත පහක ප්‍රාණනා යෝජනයක් නැහැ. දෙන්න ගොඩක් ඉක්කගෙන කියන්න පටන් ගන්නකොට ඕන කෙනෙක් කියන දේ කරා. ඒකින් වැඩි වෙනවා ඒ නිසා මේ අනිත් බිස්නස් ඔක්කොම පැත්තක දාලා කොහොම කොහොම හරි මේ බිස්නස් එක ඉගෙන ගන්නකොට මේ තමන් ගත කරන මේ ආධ්‍යාත්මික ජීවිතය තමන්ගේ ඇඟටම දැන ව්‍යාපාර වලවත් කරගන්න. කියනකොට මේක ඉනා කරනවා. නමුත් මේ ඇමරිකාවේ කියන සම්පූර්ණ බුද්ධහරණ කියන්නේ බිස්නස් පුරුෂය කියන්නේ. සම්පූර්ණ ශරීරව කපාන ව්‍යාපාරයක් කරලා තියෙනවා. ඒවල ප්‍රසිද්ධ කරන්න ඕන මේ ඉන්නේ මේ භාවනා මෙතන වලකට මේ ඉන්නේ නැති කරගන්න. මේ භාවනා මෙතන මාස්කසාර නැති කරගන්න. ඉතින් කියලා හරියට ගණන් කරලා පක්ෂණිකුත් කරලා හැබැයි ඉතියන්නේ කියාකට අනුලන්න නිකන්ද. ඒ මොකට වෙන්නේ මොකද්ද මේ ව්‍යාපාරය අල්ලලා යනවා. ලාභ සත්කාර ගන්නවා. අන්තිමට ගුරයි කෝලියෝ සීරම අඩු ගානේ සීලවත් කරගන්න බැරි කොට උදාරයි. ඒස භාවනා හරියන කෙනාට කියන්නේ උගුලක් මේ. භාවනා කරන්න කරන්න නිහතමානී වෙනවා නම් භාවනා කරන්න කරන්න බුදුහාමුදුරන් කෙරේ අසීමිත ගෞරවයක් ඇති කරනවා නම් භාවනා කරන්න කරන්න ධර්ම කෙරේ අසීමිත ගෞරවයක් ඇති කරනවා නම් මේ අවුරුදු 2600ක් මේ ශාසනය මෙතන ගෙනාව අපේ ගුරු පළපුර මොන්න තරම් දුක් විඳගෙන මේක ගෙනාවේ. මම මේකෙන් අයිතුලාගල ගන්න තරකයි කියලා. ලාභ සත්කාර සංයුක්ත විතක් එනකොට අඳුර ගන්නවා කියන එක ඒ කියන්නේ. ඒ තරම්ම මේක චක්‍රය. ඒ තරම්ම මේක ශතය. ඒ තරම්ම මේක මායාවයි. ඒ තරම්ම වචන දෙකක් කියන්නේ. මොකද මේ ලෝකෙම අම්මා අප්පා කියන කරන්නේ අල්ලින් අප්පා කරන්නේ ඒ නිසා භාවනාවේ පාවිච්චි නොකරනවා කියලා ඉන්දර්ශනයක් කරනවා. නැහැනේ නොවේ සම්මුතියකට ඇති කියන්නේ විදිය. මොකද සාධුවචන වේ සඳහන් කළා තියෙනවා. ධාතුවා දිට්ඨේ ලාභ සත්කාර සම්මාන සිදුවේ. මන්නේ මේ ලාභ සත්කාර ගත්තට නික්කමට අර ඒක කියනවා. පුදුමාකාර ධාතු වල වේදනා තියෙනවා. එනිසා භාවනා ඉදිරියට යන්න යන කල්පනා කරන්න අර කල්පනා කරන වටිනවම වටින්නේ මම මේ බුද්ධ ශාසනයේ ජීවත් වෙන්නේ ගෞරවයෙන්නේ කියන එක නිසා කාටද අවශ්‍යතාවකට මේ හදාගන්න හදන්න අද කවදාකවත් එක මගේ එකක් කියලා කියනවා කමිට බුදුහාමුදුරන් ගත්තේ මේක දාතන මේ අපි ගුරු කරමුගේ මහබෝධියක් කියලා හැම වෙලාවෙම මේ ජීවිතයේ ගෞරවයෙන් තියෙන කටයුතු කරනවා අල්මරකට නැත්නම් ආවද කාලපතන් දෙකක් කොච්චර වෙන්න බලන්න අන්තිම එක තමයි පරානුදාය දාත විසමුක්ත විතක්. අනුන්ට උදව් උපකාර කරන්නේ කියලා. භාවනා කරනකම හිතෙනවා. අපි අපේ પરම්පරාවද විතරයි මේ භාවනා කරන ටික අහුන්නේ. අපි අම්මලා දාතලා වයිද ඒ ඇත්තට මේ හම්බුනේ නෑ. දැන් ඊමක් ඊමක් මොකද අම්මට? කුඩු පුළුවන් වෙලාවෙ මම දැන් මෙතන කියලා හිතුවොත් හොඳ නැත්තම් මේ. කී මේ ඉඳලා කල්පනා කරනවා අපට ලියුම් දෙන්න. නැත්නම් ටෙලිෆෝන් කරලා කියනවා හරි ලේසි අනේ භාවනා කරන්නද මේ මම ධම්මික විදිහට ඉන්නේ විතරද නෝ කට්ටිය දන්නේ නැතුව මම දැන් කරනවා මට පුළුවන් ඉතින් අර තමන් ළඟ ඇති වෙච්ච අර පුංචි ගැම්ම අවතක් සිදු කරලා ඔක්කොම දෙන්න හදනවා එතෙන් කල්පනා කරගන්න මේ ලාභ මේ පරාගතයයන් ඕකෙන් විතරක් නෙවෙයි එක එක පැතිරෙන මට වැඩකයි අක්කේ පොඩිදව ඉන්නකොට ඒක ඕන කෙනෙක් කාලා දෙනවා. මගේ බල්ලට මනුස්සාත්මයක් ලබා දෙන්න කොහොමද කියලා. මොකද බාහනා කරගෙන යනකොට තමයි තේරෙනවා මේක මනුස්සාත්ම භාවයක් නැතුව කරන්න බෑ. මොකද මනුස්සාත්ම භාවයක් ලැබලා බලන ගැන කල්පනා කරනවා. ඒක ලොකුම කප්පාවක්. ඒ නිසා හැම වෙලාවෙදීම යම් ප්‍රමාණයකට භාවනා කරගෙන යනකොට තමන්න තේරෙනවා මේ අසත්න සත්තු ගොඩක් තියෙනවා ඉද වෙච්ච කට්ටිය ගොඩක් තියෙනවා මිත්‍යා වෙච්ච කට්ටිය ගොඩක් තියෙනවා මම මගේ විශ්වාසයෙන් වැටලා දෙන ඒක කිව්වොත් මොකද කරකවපු ගමන් හරි ඒක තමයි මාර්ගයේ තියෙන ප්‍රයෝගය අර තමන්ගේ මේ අනුවිච්ච සම්පත්තිය තේරුම් ගන්න තමයි යම් ප්‍රමාණයකට නොසලකන කරපත් වෙන තෙක් තමන් ගැන කල්පනා කරනකොට බුදුජානනාත පෙන්නපිය තියෙන මඩගුරුක එනිච්ච එකේ තවත් කෙනෙක් එකේ කර ගන්නවා. ඒ වගේ කල්පනාවක් ඉතින්නේ මේ ඒක අමතක කරලා ගියේ බෑ ඉවත් කරගෙන යන්න ඕනේ කියලා. ඒක බොහෝම ඉක්මනට ඉතිපත් වෙනවා. ඒ දෙයක් පස්සලා අන්තිමට තමන්න බලනවා. ඉතින් මේක කියනවා කටකට දෙන්නේ. ඥානන්ද සෝන්ස් කියනවා ඒ සාමාන්‍ය පොච්චි පිටියේ මේ පිළිවෙල කොට ගෙනියන්න යන්නේ නමුත් අලුතෙන් දැනග කොච්චි දුෂ්කර බලානක ස්ථිරණක් හදන්න ඕන කරන පොඩි විද්‍යාවක් පාඩම අයින් කරලා ඒක ස්ථිරණක් කරගන්න. ඒක යන කටයුතු ටික දෙන්න නැතත්. පිටි හදාගත්ත ඉසල යන්නයි දැන් පාරේ අයින් කරගෙන අනිත් කටයුතු දුෂ්කර කරනවා. ටිකට් දෙන්න තමයි. ඒ ගුරු පඬිසාරගෙන බාගට දැන් කලකේ. තමනුත් වැඩි හරියට කරගන්නේ නැහැ. නමුත් අනුගමන කම්පා කරනවා. මෙන්න මේ විතර පහය. තේරුම් අරගෙන මෙවුවා හරහා තමයි තණ්හාව වඩන, මාන්නෙ වඩන, දෘෂ්ටි වඩන ආකාරයේ තේරුම් ගන්නවා කියන එක මම හිතන්නේ අද කිසිම විශ්වවිද්‍යාලයක කරන්නේ නැහැ. ඉගෙනුම් කිසි විශ්වවිද්‍යාලයක උගන්න කඩියක් උගන්නන්නේ මේව මොකද තරම් කරපන්නේ. ඒක වෙන්නේ මොකද යෝග ආචරය ගමන හැල හිටිනවා. ලක්තන ලොක්කේ. ඒ නිසා මේ පහන සංඥාවේ නැයින් කරන විතක් තුන ගැන තමයි මේ ඉරිමානන්ද සූත්‍රය සඳහන් කරන්නේ. ඔය පංචදෝන සූත්‍රයේ සර්වඥයන් කියන එකක් අයිනවා පස්සේ ඉතරදී සියුම් කියලා ඒ තනක. ඒකයි කරපස්සේ ඉතරදී සියුම් ගන්න කියලා ඒ තනක. යෝගාවචරය කියන්නේ මේ එනේන එකකට මේ කාම චක්‍රවලින් හැප්පෙන්නේ නැතපා නරකයි කියන්නේ නැත්තත් එපා අනුමව කරනකොට වාක්‍යයක් නැත්තපා තමන් දැනගන්න ගමන් මේ කරගෙන යන භාවනාව ගැන එකලස සමබර භාවය දහසකුත් එකක් අධික කරන්නේ නමුත් ඉස්කාරක වෙනකොට নানা ආකාර යෝජනා ඉස්තර කිරීම ඊට එන්න පටන් ගන්න ඒවා දැනගෙන ප්‍රහාණය කිරීම පහන අන්නාවට පැටලෙනවා අමර මොකද අපි අපි මොන ක්‍රමයෙන් හරි මාන්නේ වඩන්න හැදලා. මමත් ඇදෙට කරගන්න හදලා. ඒ වගේම දෘෂ්ටි වැඩෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කියන මේ වංචනික ස්වභාවය, ඒගොල්ලෝ කියන අනුසේ ස්වභාවය තේරුම් ගන්න එකම එක ක්‍රමයයි කියන කල්යාණ මිත්‍රාසය තමයි. හැබැයි ඒවා කරන කල්යාණ මිත්‍රයන් අනුගාර කෙනෙක් විදිහට පේන්නේ නැහැ. ඔය කල්යාණ මිත්‍රය කියන්නේ තමන් පුළුවන් තරම් තමන්ගේ හිත මේ වගේ තනකොළ වල් බීජ පැහැරෙද දෙන්නේ නැතුව රැකගන්න ගමන් අනුන්ට ආදර්ශයක් දෙමින් ගත කරන කෙනෙක්. ඉතින් කවුරු හරි ඒක දෙන්න කෙන තනක් තියෙනවා. එහෙම කෙනා බෞද්ධන ප්‍රාර්ථනාවට යන්නේ නැහැ. මොකද එයා පරානුද්යය සබර්සන්තු විතක් වෙනකොට බහැර කරනවා. ජනබදවිතක් බහැර කරනවා. ඥාති විතක් වෙනකොට බහැර කරනවා. ඒකල පුළුවන් තරම් සතුටක් නමුත් එහෙම කෙනෙක් දැනගෙන ඒක න අඳුර ගන්නවා කියන්නේ මේ ගුණේ තියෙන්න ඕන මේ විදිහට කල්පනා කරන ගතිය තියෙන්න ඕන තිබුණොත් තේරෙනවා මම නෙවෙයි මයින් සරයන සත්පුරුෂ ප්‍රහයක් තියෙනවා ආදර්ශයක් තියෙනවා මට කියන්නේ පුළුවන් තරම් අමාරු තමයි මේක ගඟදික ඉහළට පීනන කරන ගඟදික රැල්ලට ගහගෙන යන එකක් නෙවෙයි රැල්ලට වැටුනොත් රැල්ලට අහුවෙනවා මේ විතරගෙන තේරුම් කර ගන්නකොට තමයි තේරෙනවා රැල්ලත් එක්ක රැළත් එක්ක මේ ගමන බෑ මම දැන් ඒක ඒක ලෝකාවතයට උදි කලාව අලුත් කලාවක් වුණා ඒ වගේ විවේක මනසක් හදාගන්න මොකද මේ විවේක මනසට ඇති වෙන පිළිල ආශක් මොකද කියන්නේ ඒක සරපලෙමයි බැරෙන්නේ ඒ නිසා යෝගාවතරකේ සාරු වෙන්න වෙන්නේ මේ පිළිල මේ විෂ බීජ තැන්පත් වෙලා මේක දිගේ තොරන් ගන්න බසලා. සැලසුම් හදන්න පටන් ගන්නවා. ඒකටම ආවඩාල් බෝ කියන්නේ ලෝකයක් තියෙනවා. මහරයක් තියෙනවා. ඒක එකින් හරිනවා කියන්නේ වරද. ඒක වරදිනවා කියන්නේ නැහැ. වරදිනකොට යෝගාවචරය මේක ධාර්මික පැත්තෙන් යාකල්පනාවේ තේරුම් ගත්තේ නැත්නම් ඒ ආර සම්මාදිටි සම්මාපක්ක පිළිවෙල කරගත්තේ නැත්නම් මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීවන්ත වෙනවා. ඒක නිසා ඒ සම්මාදිතේ සම්මාදංකක් වල පැහැදිලිවම කෙනෙකුටම කල්පනා කරගන්න ඕනේ වචන හරහා අලුත් නෑදෑ කරන්න බිල්ලක්, පඬිත කතා කිරීමක්, පුරා ජීවිතයක්, අnder පැනන කියා පැනන කොහොමද නෑ. ඉනුවන් තරම් වචනේ පරිචය කරගන්න. කර්මාන්ත කරනකොට තමන්ට ප්‍රයෝජනෙ සලකලා අවශ්‍ය ප්‍රමාණයක් කරන අවශ්‍යයි. අත්‍යසුඛෝභෝගී වෙන්නේ ආරභෝගී කටයට යන අතිරේක කර්ම අන්තමිදුවක් කරන ක්‍රමී ක්‍රමයෙන් අඩු කරනවා ඊට පස්සේ හැම වෙලාවම කල්පනා කරනවා මම ගතගෙන ජීවිතයක් කරාද ආජීවය තව කාටරි බරක් ඒක මේ හොරකමක් කරාද හිත වේ සතුන් මැරීම කරාද හිත වේ කාමීච්ඡාචාර කරාද හිත වේ ගුරු කීමෙන් ලබන බඩගතාවන්ත මම කියන කේනම කියනවා අවසවචන කියනවා හිස්සචන කියනවා ඒවට ඇති කියලා කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකට එකක් කරන්නේ අඳුර. මේ ලෝකෙ ඉන්නක සතු මහලක කොහොමදක්වත් ඉන්නේ මේක බලවතා ජය ගන්න ලෝකේ. ඒක හොරකම නැතුව කොහොමදක්වත් මේක ජීවත් වෙන්නේ නැහැ. කාමීත්‍ය ජය කියලා කිව්වහම අර ප්‍රශ්නයක් කිව්වා මේ දෙදෙනෙ දෙදෙනෙ කෙටු වෙලා කරන දෙකකින් සමාන කරන ග්‍රාම ධර්මයක් වගේ සම්සාරයේ දිනුනට දර්ශන කාමයේ කාගෙනදක් තියෙනවා. විද්‍යාව බලන තියෙන ආසාවක් අපි මිත්‍යාචාර කරනවා. විවිධ කඩ පිනවන ශබ්ද හේමකදී හොඳින් හරින් දෙදෙනෙකුට වෙනවා. ඊගාවට අසුරු කරත්තන්න කනසකන කාට වැටෙන්න මේ සෑම දෙයක්ම කාමෝක්ඛ්‍යාචාරය නොවුනට ඒකට ආධාරක දාන්න. ඒ නිසා අපේ ඉන්ද්‍රයන් නිතරම ඒ යෝනු ශක්තිය නැති කෙනෙක් නෑ අඩු කරන්න ඒ විදිහට වචනේ අඩු කරන්න පටන් අර ගන්නවා ඒ හිතක් පිරිසුදු කර ගන්නවා කියන එක අමාරු තමයි පිරිසුදු කරගත්ත හිත රකින්න බෑ පිරිසුදු කරගත්ත හිත රකින්න බෑ ඒක උත්හාන සම්පදාව කියන මේ පිළිසෙකේ කිසිමඩුවක් නැහැ. ඒක කාටවත් එහෙම කියන්නේ නැහැ. පිළිසෙකේ තියෙන දුර්ලභකම මේ උපයාගත්ත දේ රකින්න ගන්නෑ. මුලින්මයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කකුල කපන මනුස්සයෙක් ඇහින්න ගහක් යට ගලක් යට කියලා තිබ්බා. ඕනේ පිළිගන්න. ඕක කියන එක කප්පකන. උරලා ගන්නේ. අනිතවල කියලා බලන්න නෑ. ඉතින් බැලුවා අපි අමාරු මිනිහ මරා ගන්න නමුත් ඇහිල්ල එකතු කරන්න ගන්න ඇහිල්ලේ ඒක කලාන්ති වල බැරි තන කරලා ගන්න. ඒ වෙනකන් මුලින්ම ආ කියන නම වැඩි. ඒක මෙන්න ඉවරයි. අද විලාන්නේ ඇහිල්ල ඇහෙන්නේ කරනවා. ඒ වගේ තමයි යෝගාවචරය භාවනා කරනවා. ආය කාමලෝකයට. ආය භාවනා කරනවා ආය කාමලෝකයට. ඒකට අර මොන කෝ ලැබුවා. අම්මේ මානකට කරනවා ඇඟිලි වගේ. එක එක සතු ගන්න. හොඳට සංවේගය භාවනා කරන හිතේ මේ වැඩේ යන්නේ නැහැ. මේ හොඳ හොඳම දාලා යන්නේ නැහැ. හොඳ ගාන කඩකට ගාගෙන මඩට පයින් වෙනවා. එදා තමයි ජීවිතය පිළිබඳව දුරට ලැබුණේ සාකවරණ ඒත් මම කියනවා 100ක් මේ ලෝකෙන්නකන් ජීවිත රටාව හදන්න බෑ. දැන් අපි දන්නවා දෙන ජීවත් වෙන ඉතුරුනාත්ලා කවුරුහරි දෙන බඩක් කා. කවුරුහරි දෙන සිලුවක් හදලා. කාහලට සීනාකට ලයිනට කාහලට දෙන බේකක් බීගන්නේ. ඒ හිතල ජීවිත රටාව වරදිනවා. පොඩ්ඩමාරි ඉඳලා ගත්තොත් උදැකන ආධියට හොඳ නැද්ද දෙයක් කියන්නේ. ජීවිතාන්තය ඇත්තටම අපි හම්බ කරගන්න නිසා අපිට ආයේ ප්‍රශ්නයක් නැහැ. ලාභ කිසිම රසාවක් නැහැ. සම්බුගාරේක රසාවක් නැහැ. පිළිසිලි. බුදු භාෂාවෙන් කියන බුදුම කියන නීතිඥයෙකුත් නැහැ. නුමරණ වෙදෙකුත් නැහැ කියන්නේ. ඔක්කොම හිතේ නිසා කරනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ කසාතරෙන් අතිශයෝක්තිය දෙන්න එපා. අස්කෝ විවිධ යනපා. උපන්නාට කන්දේපාය ඒ ටික තමයි මේ ලක්ෂණ අනුකර කරන්නේ කියලා මේ රස ගන්න මේ පහන සංඥාවේ ඉඳලා ඊට පස්සේ ඒක වචනට ක්‍රියාවට ජීවිතට ආර කිට්ටු කරගන්න කාගෙන්වත් උපදෙස් ලැබෙන්නේ නැහැ කාටවත් දෙන්නේ නැත්තත් එපා ඒකෙන් තමයි මේ සමාජවලක් හැදෙන්නේ දැන් තමයි තමයි නිතරම පොකුර දක්වලා ගන්න ඕනේ අනිච්චේ භාවනා කරන උපයගත්තදී රකින්න මට කියවට කොන්දක්. සදාචාරාත්මක කොඳුවර බලක් කියනවාද ඒක නැත්නම් මම අඟුලිමාල වගේ හදන හදනදී අපකඩයට අකුරු හංගුවා වගේ අතර මෙතන දාන ඔක්කොම නැහිතට පටන් ගන්නවා පස්සේ තමයි මේක උත්මලයි අනේ ඒ විදිහට කොහොම කරගත්ත පස්සේ තමයි ඊගාට කියන විරාග සංඥා නිරෝධ සංඥා කියන තේරෙන පටන් ගන්නන්නේ අතමාචානන්ද ආගසඤ්ඤායි දානන්ද දුක්ඛෝ අරඤ්‍යගතෝ වා දුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා इति පරිසංචිත ඒතං සන්තං ඒතං පඤ්ඤතං යදිදං ඒතං සන්තං ඒතං පඤ්ඤතං සබ්බෝපාර සබ්බෝපදි කටිනේ සක්ඛෝ තණ්හාකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන ඉදහට තේරෙනවා ඒ කෙනාට අර එක චිත්තක්ෂණයකට හරියි වර්තමානයේ ඉඳ පැවතුනොත් ඒක මේ කියන කෙලස් කහතොලින් දුරු නිසා බොහෝම සාන්තයි. බොහෝම ප්‍රණීතයි. සම්භෝගති පටිනිස්සක්කෝ. සියලු උපති සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරයන්ගේ භාග වීමක් සමතේටපත් වෙනවා. සංස්කාර කියන්නේ චේතනාව. සංචේතනා පරිසංඛාර කියන වචන දෙකම සම්බන්ධයෙන් සමාන වචනවල දාන නිසා සංස්කරණය කරනවා සකස් කරනවා වේදනීරූපණය කරනවා නැත්නම් චේතනා කරනවා කියන එක සමාන වචන නිසා අපි යම් වෙලාවකට වර්තමාන හිත තීකාර වාස්තේ මොනම චේතනාවක් පහල කරත් මොනම අදිෂ්ඨානයක් කරත් ඒක අර පිස්සු හිත කැමීමක් කරනවා කිසිම චේතනාවක් නොකරනවා අන්තිමට තියෙන ආනාපාන සති කොටසෙදී තියෙන්නේ පළවෙනි කාය කාය වසනා චතුස්කේදී කාය සංස්කාර සම්පතිකට කලින් හිතන කරලා නිවන් නැතද වාදී වෙන සමන් කප්පලාට ඒක කරන්නේ හිතල උස්මක් ගන්න පොඩවට හිත පටන් ගල ගන්නත් කියලා කිසිම චේතනාවකින් තොරව කය මොකද වෙන්නේ කියලා බලනවා ඒක ලේසි නෑ මොකද ඊටනම් අපි වෙන්දී රාත්‍රියේ කිසිම මේකට චේතනා දම දම අනිෂ්ඨාන දම දම සලසෝ හදාදා ගමන් කරන්නේ කියලා අනිෂ්ඨාන නැතුව චේතනා නැතුව කය සංකප්ප කරනවා කියන කතාවේ තියෙනවා. ඒකෙන් දෙන්න නම් චිත්තය වචී සංස්කාර නතරලා තියෙනවා. ඇඟ ඇතුලේ කච කච නතරලා තියෙනවා. ඇතුලේ දෙඩවිල්ල ඇතුලේ තියෙන කතාව නතරලා නතර වෙනවත් එක්ක ආනපානයයි කයයි හිතයි එහෙම එතන යෝගාවසන් තේරෙනවා මේ වචී සංස්කාරවල ඇතුළත පචකතේ නතර වෙනකොට විවේකම කයි ආසල් ප්‍රසාරි කය සංස්කාර කියන පදේ ගන්න කරලා ආසල් ප්‍රසාරි තැන්පත් බවක් ඒ තැන්පත් බව නැතුව චිත්ත සංස්කාර දැක්කට බෑ කාය සංස්කාරය අයින් කරාට පස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී අත්ම්බය චිත්ත සංකාර කිමිතද චිත්ත සංස්කාර දකින්නේ කාය සංස්කාර තැන්පත් කරගත්ත කෙනාට බලන්න. ඒ විදිහට මේ සංස්කාර ධර්මයන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවී යන්නේ අසත්පුරුෂයාට වෙන්නේ පාළු වෙනවා, තනි වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා. බය පහළ වෙනවා, තක පහළ වෙනවා. සර්වතනසේ පෙනෙන විරාග සංඥාව සංඥාන්තේව දිනු කරනකොට අපට තේරුම් ගන්න වෙනවා අපේ හිතේ අපාය කම්පල වගේ නිතරම චේතනා පාල කරනවා ඒ කාර්යවත්කෙක ප්‍රයෝගයෙන් නැතර කාය සංස්කාර නැතර කරලා වචී සංස්කාර නැතර කරලා කාය සංස්කාර නැතර කරලා චිත්ත සංස්කාර නැතර ඉතින් ඒක පේන්නේ කොම් වෙනවා තනි වෙනවා පාළු වෙනවා එතන ආනපන ගෙවෙනවා තමන්ට හිත මුදන්නේ ඉන්න දැන මතක නැති වෙනවා. නිින්දක් ගියාද මොකද උනේ කියලා ගන්න දෙයක් එනවා. එතකොට මේ හිත බලන්න බෑනේ. නමුත් බලන්න පුළුවන් වෙලා හදලා බැලුවොත් ඒ වෙලාවේ කිසිම චේතනාවක් නැහැ. මෙතන මම යන්න ඕන කියලා චේතනාවක් නෙවෙයි ඒකට. අහම්බෙන්නේ. එතන සබ්බ සංඛාර සමතෝ සම්පූර්ණ ප්‍රතිපරිණිසං උපදී සම්පatti කියලා කියන්නේ භව සම්පatti. අපි මතුමත්තුම රජ කෙනෙක් වේවා, පිටු කෙනෙක් වේවා, අවවල් වේවා, මෙව වේවා කියන මේ පින්කම් කරන්නේ. පින්කම් කරනකොට හම්බ වෙනවා. රජ වුණොත් අනිවාර්ය දෙකින්ම අපායට પાස්පෝර්ට් එක හම්බ වෙනවා. පින්කම් කරුවොත් රජකමත් හම්බ වෙනවා. හොඳ ඊට බලක් ගන්න දෙයක් නැහැ. ඔත් ඊට පස්සේ ෂෝට් කට් එක ගන්න යන්න පුළුවන්. පල්ලෙහාට. ඒ නිසා තේරුම් ගන්න ගන්න මේ රජකමකට වැඩි හොඳ ඉන්නේ අපිට හම්බ වෙච්ච මේ මධ්‍යම පරිදි ජීවිතයේ හම්බෙච්ච මනුස්සකම දැන් මේ වෙලාවේ මේ සියලු ප්‍රාර්ථනා කරත්තක කියලා. ප්‍රාර්ථනා විකල්ප වර්තමාන මොහොතට එන්න ප්‍රමිතිය හදාගන්න. ඒක දුකට කියන වචනක් කියන නොකිය. අපි ඉස්සරහකට සැලසුම් කරනවා කියලා කියන්නේ වර්තමානයේ තියෙන තරහ. වර්තමාන වෙන ද්වේෂය. වර්තමානයේ පිළිච්චකතිය කියනවා නම් සම්පත්‍ති කරගතිය කියනවා නම් තාම මොකද ඉස්සරහ කතා කරන්නේ. නිසා අනාගත සැලසුම් නිර්මාණ අදිෂ්ඨාන සියල්ලගෙන්ම පේනවා අපි මේ වර්තමානයේ ඉන්නේ සතුටින් නෙවෙයි කියන්නේ. කවදා හරි මම දැන් මෙතන ඉන්න එක තාමත් සතුටුදායකදී මොකද කෙලස් නෑ කියලා දැනගත්ත ගමන් හිතනවා අනාගතය ගැන කල්පනා කිරීමම වර්තමානයේ නාස්ති කරනවා. ඒ නිසා වර්තමානයේ සංකප්ප කරගතිය පිළිච්ච ගැතිය කවදාකවත් තියෙන අනාගතේ සැලසුම් කරන්න කියලා තුන. ඒ චෞපටි සම්පත්‍ය වශයෙන් බැහැ කළා. සම්භූ ප්‍රතිපදිනේසක්. සීල උපදී නිසාරණක් නැහැ වර්තමානයේ ලැබිච්ච දුර්ලභ බුද්ධෝත්පාද කාලේ දුර්ලභ මනුෂ්‍ය භාවයේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය දුර්ලභ ධර්මස්වරණය දුර්ලභ කර්තන ප්‍රාස්වරය අවශ්‍ය පැවිදෙන්න පුළුවන් ගතිය මේට වැඩි ප්‍රොග්‍රෑම් වෙන්නේ මේ ඔක්කොම තම්බෙලා තියෙන තවත් ඉස්සරහට යන්න හදනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ ලැබිච්ච එක පිළිබඳව අසතුට මේ කියලා කල්පනා කරනකොට යාට තියෙනවා අපි කවදාක සතුට වෙන જાතියක් නෙවෙයි. මැරෙන හැම එකක්ම ඕනෝ ලෝකෝ අකිට්ඨෝ කාමදාසෝ ඕනෝමයි නැටෙන්නේ පූර්ණම නෙවෙයි ඕන අතිත්ව අතෘප්තිකරමයි නැටෙන්නේ කාමදාසෝ කාමරාජිනීගේ කාමරාජධානී බැලේ කිරියතන නැරලා. චක්කිත රජුම පූර්ණ ලෝක අතිත්ව කාමදාසෝ එනිසා මරණය කියලා කියන්නේ මරණ චිත්තක්ෂණය කොච්චර හැපෙන්නු කෙනෙක්වා කොච්චර පින් කරපු කෙනෙක්වා කොච්චර දක්ෂකම් කෙනෙක්වා මරණ චිත්තක්ෂණය පේනවා මේක ඌන භාවය. ඒ අත්‍යුක්ත කර භාවය. මේකේ කාම දාශකත්වය. ඒ නිසා ඒ මරණයත් අතරින් දැන් යනකම මේ දැනටත් තියෙන මරණ ඒ කාම දාශභාවයක් නම් ඕන භාවයක් නම් අත්‍යවශ්‍යම තත්ත්වයක් නම් ඒ ගැන්න තමයි මරණ චිත්තක්ෂණය. නිසා දැන් සතුටුම තමයි දැන් ඉන්නේ උද්දෝෂපාලකාරීව. දැන් ඉන්නේ මනසාත්වාවේ දැන් ක්ෂණ සම්පත්තියේ ධර්මස්වරණේ තියෙන කල්‍යාණ ආශ්‍රයව පැවිද්දක් තියෙනවා ලෝකේ කියලා. සතුට වෙන්න පටන් අරගත්තොත් ඉස්සරහට හරියන්නේ නැහැ. මේකත් මම කියනවා කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිව්වොත් ඒගොල්ලෝ අපට බයිනවා මේ ප්‍රගති ගැන කතා කරන්නේ, නිර්මාණ ශිල්පිකයක් ගැන කතා කරන්නේ, අභියෝග අභිවර්ධනය ගැන හිතන්නේ මම මුස්පේන්තු. නාස්තික මෝඩ කතා කියනවා. නමුත් රටේ ප්‍රසිද්ධ දෙයක් නැහැ බෝරෝ කීයකින් යනවා. බෝරෝ ඉස්සරහ කරට ලැබෙන්නේ නැහැ. ඌ ඒක කන්නේ යනකොට ඉතින් ඒක වැඩේ ඇවිල්ලා. වරක් වටවලා ඉස්සරහට කරටලක් කරනවා මේක පැද්දෙනවා කොහොමද දැනුම් කන්නම් මේ දැනුම් කන්නම් මේ කියලා යනවා ස්වාමීන් වහන්සේ බරට ඇදලා ඉවරයි ඒ නිසා අපිට මේ කාමයේ පෙන්නලා මේ අපේ ගන්න වැඩ ටික දිහා බලනකොට කාම රාජිනේගේ කාම රාජධානියපත් බැලේ ඔක්කොම නැගලා ඒ නිසා වර්තමානයේ සතුටු වෙන එක විතර ජීවත් වෙන අනිත් ඔක්කොම හේනිකේ જાතියක් අනිත් ඔක්කොම ජීවත් වෙන සරසම් හතර જાතියක් එක්ක ජීවත් වෙන ඉතින් බුදුසසුන උගන්වන ජීවත් වෙලා හැටි. ඒ නිසා අනාගත සසුන් එනකොට දැනගන්න ඕනේ නැතුව බැරි දෙයක් නම් දහස වෙන්න එපා. දක්ෂකමක් විදිහට හිතන්න එපා. මේක කැලක්කලයක් විතරයි. එතකොට මේ යෝගාචර තේරෙනවා මේ අපි අනාගත සසුන් හරහා කොච්චර පැටව පුච්චනවද විවේක කම්ම පිටික කැසපට ගන්න අනාගත සසුන් කරනවා. අම්මිකේ එකේ කවදාකවත් බුද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා දිගටම වීදි ගතියක් ශුෂ්ඨ ගතියක් පවතිනවා. ඉතින් කාදාහරි වර්තමානයේ පවතින මේ වෙහෙස්කර తত্ত্বය අත්‍යුක්තිකර తত্ত্বය පරම සත්‍යයක් බව. ආර්ය දුක්ඛ සත්‍ය බව තේරිච්ච දවසේ අනාගත සැලසුම නැතව. උදාහරණයක් සැලසුමෙන් කරන වර්තමානයේ ඉන්න සිටින නැති කරලා. ඒ නිසා සබ්බූපදී පස්නේ සත්‍යෝ කන්නක් කියලා. එයාට ඊට පස්සේ ආය තණ්හා කරන්න දෙයක් නෑ වර්තමාන මොහොතේ පිළිච්ච ගතිය තේරෙන්න පටන් ගන්න. ඒක සම්පත්‍ති කරලා කියලා සම්තුෂ්ටි කරලා කියලා. පිළිච්ච ගතිය. ඒක තමයි දුර්ලභම දෙන්නේ ලෝකේ. කිසිම කෙනෙක් මොනම දෙයක්වත් හම්බුනා සන්තෝෂ වෙන්නේ නෑ. හම්බ වෙනකම් සන්තෝෂයක් තියෙනවා හම්බ වෙච්චාම කියනවා. හම්බ වෙච්ච දවසේ ඊගාට සතුටු. ඉතින් නම් විරාග සංඥාව වැඩි වෙලා මට මේ පශ්චාත්තාවේ පසුගාමී මේ මානසික නැති දැන ගන්නවා විරාග සංඥාව වර්තමාන මොහොතේ ඉරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ඇති කරලා දෙන්නේ සතුටු කරගතියක් ඇති කරලා දෙන්නේ කීටි පාරක් කියලා දෙනවා නමුත් බහුජනයාගේ කැමැත්තට ලක් වෙන්නේ ඒ විරාග සංඥාවමයි නිරෝධ සංඥාව වෙන්නේ නිරෝධ සංඥාව කියන්නේ මේ දේවල් හම්බ කිරීම දේවල් වල ආරම්භයේ නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ දේවල් වලින් නිරුද්ධ වෙලා යන වෙලාවයි. ගෙවන් වෙලා යන වෙලාවයි. මේ සාමාන්‍ය ලෝකයේ ගෙවන් වීම දැකීම අවමංගල්‍යයක් විතරයි තේරුම් කරගන්න. අපි පටන් ගන්නකොට බොහෝම සතුටින් පටන් ගන්නවා. පටන් ගන්නකදී ඉවර වෙනකොට පුදුමාකාර සංකාරයක්. අපි දන්න පටන් ගන්න හැමදේම ඉවර වෙන බව දන්නවා. ඒ වගේ ඉවර වෙනකොට කවදා හරි මේ මනුස්සයා තේරුම් අරගත්තොත් පටන් ගන්නකොට සතුටු වෙන්නේ එක වැඩි වෙන්න වැඩි වෙන්න ඉවම වෙනකොට පශ්චාත්තාප වෙන්නේ. ඒක පටන් ගන්නකොට අතිරේක සතුටු වෙන්නත් එපා. පශ්චාත්තාප වෙගෙනකොට සන්තෝෂ වෙන්නත් එපා. මේකට බුදුහාමුදුරුවෝ දීපු ආදර්ශය තමයි. දුජානවසේ ඉපදුනෙත් සක්පෝය දවසේ. පුදුනෙත් සක්පෝය දවසේ. කිනුවා පැවිදි සක්පෝය දවසේ. මේ ශාවල වෙසක් පොරේ පාටි දාන්න බෑ. පෙන්වන්න බලවේ. බුදුහාමුදුරු පෙන්වන්න ආකාරය දැකයි. ඉතින් කනගාටු වෙන්නේ නැත්නම් මොකද එදාට හිතාතුමක් වගේ තියෙන්නේ. එදානි බුදුනේ. එතන බාර කොච්චර උපේක්ෂා බුදුහාමුදුරු මේ ආදර්ශෙන් දීලා දැන් ඔය සබලකාරී දෙයයන් ආගෙන නැත්නම් දේවුත්‍රයි පිළිද්දාස කොච්චර දන්තුනවද? පාටියේ. ඒක කියලා අලුබදා ගන්න බෙල්ල කඩලා දානවා. ඒකෙන් අර රාජිනවා තමයි කුරුසේ යන කෑවේ. දෙක වෙන් කරපු ගමන් විශාල වෙනවා. ඔව් එක්කම දාසයි පුතුනේ එක්කම දාසයි ගුරුනේ එක්කම දාසයි පිරුවන් කෑවෙච්චාම කට්ටිය කල්ලි තිබුණා පාටක් දාගන්න විදියන්නේ. එතන අපි ඉන්නේ විතරම පාටි ගෝයින් මූඩ් එකේ. මොකක් හරි පාටි එකක් නේ. කල්පනා කරන්නේ මේක කරන්නේ. ඒක නිසා නිරෝධය බලනවා කියන එකට ගෙවන් කිරීම නැත්තම් අපි කියන ක්ෂය වීම වැය වීම බලනවා කියන එක පුදුමාකාර බලස්මානක් තියෙනවා නමුත් ලෝක සම්මතයේදී ගැන ආමකලියක් කියන මේ ළඟදී මට ඊමේලයක් ඇවිල්ලා තිබුණා ඇමරිකාවේ ඉන්න අවුරුදු 103ක් වයස්ක මිනිස්සු තාම කම්පියුටර් වැඩ කරනවා එයා ඊමේල් එකක් ලියලා කියනවා මට මතක් වෙන අවුරුදු 10 මෙහිමයි 20 මෙහිමයි 30 මෙහිමයි 40 මෙහිමයි 50 මෙහිමයි මෙහිම මගේ ජීවිතය ඇතුළත පැටි. ඉතින් ඕන කැමති නම් අවුරුදු දෙක තුනක් කියලා මගේ අදහස් දැනගන්න මම ඕගොල්ලන්ට එකක් කියන්නම්. මේ ජීවිතේ ජීවත් කරනකොට කියන මේ ඉලක්කම් එකක්වත් කරගන්න එපා. දේවල් කොච්චර සීනි තියනවද? බ්ලඩ් ප්‍රෙෂර් කොච්චරද? හાર્ට් බීට් එක කීයද වයස කීයද කියන්න කියන්න පිටේ ඕක කොහොමද අතමොල් නැසත් ඕක වෙනවා ගණන් ගන්න එපා උඹට මම එකක් වැදගත්ම දේ තමයි හුස්ම බලාපන් කියලා කියලා තියෙනවා මේක තමයි ජීවිතය තාමත් කරකට දෙන්නේ එනිසා යම් කිසි කෙනෙක් හුස්ම බලමින් ජීවත් වෙනවා නම් බොහෝ කල් ජීවත් වෙනවා කියලා අන්තිම කල තියෙන මොකක්ද දන්නවද හුස්ම ගිවන් වෙනකන් බලන්නේ ඒක උදසන්න මේ කියන්නේ අමතකාරය සරුවචන් වහන්සේ මධ්‍ය සූත්‍රයේ සඳහන් කරනවා සිද්ධිය ආශාස කරගන්න ප්‍රසාද කරගන්න වම දිනෙක ගන්න දකුණ දිනෙක ගන්න නැත්නම් පත් කණිය ගන්න මොනවාද සිද්ධිය ගත්තොත් ඔය සිද්ධියද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කිසස අංගකම් පඤ්ඤායති කියලා අපි සාමාන්‍යයෙන් උපාද ඍජුබංග කියන තුනක් අවස්ථා දෙන ඕනම සංස්කාරයකට ඒක නැත්තම් කියනවා වෙන තුනක් ලකුණු තියෙන ඔක්කොම සංස්කාර කියලා මේ සංස්කාරවල අභාවික මනස දකින්නේ මැද විතරයි. උදේට මෝරලා ගොරෝසු වෙච්ච හුස්ම තියෙනවා. ආස්වාදෝ ප්‍රසන්න. ඒක ලොකු දෙයක්. අරිමේ කියන්නේ ආස්වාද සාධේ කරන්නවත් ලොකු දෙයක්. ඒක පුරුදු කරගත්ත පස්සේ ආනාපාන මූණට මොන දාලා තියාගත්ත පස්සේ ඒක පුරුදු කරගත්ත පස්සේ සරුවචනස කියන මොකද දැන් සතිය දියුණු කරන්න ඕනේ නම් චිමු කරන්න ඕන නම් ප්‍රේත කරන්න ඕන ආශාසි පටන් ගන්න ගන්න බලන්න. නැවත නැවත ඉඳලා එන්නේ එන ආශාසී පමා වෙන්නේ නැතුව අප්‍රමාණීව ආනාපාන එන ගන්න බලන්න. ඒක කොතන කරේ ආනාපාන අල්ලන්න බැරි වෙනවා කොහොමදක්වත්. ආශාසි කොතනකින් හරි අල්ල ගන්න පුළුවන් වෙනවා. උරෝසුතෙන් අරගෙන ඊගාටන ආස්වාදයේ එන්නත් ඉස්සෙල්ල සතිමත් වෙලා කොහොමද ඒක හැදිගන්නේ කියලා බැලුවොත් සතිය පුදුමාකාර දෙවිසින් වෙනවා. පෙර නොදැක්ක සත්‍ය ආස්වාදයේ ගොඩ නැගෙන තැන හැඩගැහෙන හැටි. හුස්මරේ නාස්පුඩ ප්‍රවාහය ඉස්සෙල්ලා කොහොමද මේක හැඩගැහිලා ඉන්නේ කියලා ආස්වාදයේ මුල දැක්කට පස්සේ දැන් කියන සර්වචන්සේ ඔබ දැන් සිද්ධියේ අන්ත දෙක දැක්කා. ගොරෝසු නැඳක් හට ගන්න මුලක්. මේ හැබැයි බුදු උපදේශයන් වල කවදාකවත් අනවරේ මොන බලන කතාවක් නැහැ. අනකන බලන කතාවක් නැහැ. ඒක නිසා බුදු උපදේශය තමයි සත්‍ය වේපුල කරන ක්‍රමය තමයි සත්‍ය සතිපට්ඨාන කරන ක්‍රමය තමයි සත්‍ය අඛණ්ඩ කරන ක්‍රමය තමයි සත්‍ය ප්‍රණීත කරන ක්‍රමය තමයි සත්‍ය කාර්යක්ෂම කරන ක්‍රමය තමයි අරගෙන නැවත නැවත ඉන්න එක හට ගන්න බලන්න. ඒකට හට ගැනීම සහ අරමුණ කියන දෙකම ගන්න. මේ දෙක දැකපු කෙනාට පමණයි ඒ විදිහට ලාවට පටන් ගන්න ගොරෝසු හුස්ම ගෙවෙන පැත්ත බලන්න පුළුවන්. ගෙවෙන පැත්ත නැත්තම් හිත කැමතිනේ. ඒ නිසා ඉස්සෙල්ලා කියන්නේ අහක ගන්න පැත්ත. ඉතාමසින් ඒ විදිහටමයි ගෙවෙන්නේ. ඉතාමත්ම වායු බන්ධනයක් නැති තත්ත්වක ඉඳලා හුස්මක් ඇතුළට එන්න පටන් අර ගන්නකොට සංඥාව ගන්න බෑ. ඒක සෑහෙන නාසුඩ පුරවාගෙන යනකොට තමයි මේ අනුන්තන් අපිට වැටෙන්නේ. ඒකට අපි දන්නවා පෙරහැරි සෑහෙන දුරක් ගිහිලා සෑහෙන ප්‍රමා වෙලා තමයි අපිට සංඥා වෙන්නේ. තව හොඳට සතිපත් වුණොත් පෙරහැරි ඉස්සලේ හැදෙන්නේ. මේ සතිය මේ යෝගකෝ ප්‍රණීත සතිය උස්ම ගෙවෙන පැත්තට දැම්මොත් ප්‍රසාසී කෙලවරක් දැම්මොත් ඊහා සමාන සම්පූර්ණ ක්‍රියාවක් නැති තැනට උස්ම තුනි වෙලා යනවා. බුදුරජාණන්සේ වන්දිය සූත්‍රයේ කියනවා මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මැදමාර්ග තියෙන්නේ හුස්ම ගෙවෙන තැන. ඒක නිසා ඒ ගෙවෙන තැන, නිරුද්ධ වෙන තැන, නිරෝධ වෙන තැන දැක්කම නිරෝධේ ඕනම දෙයක් යනවා. එන ඕනම දෙයක් යනවා. යන දේ නොබල සිටීම නිසා තමයි සංසාරෙට ගියේ. ආපු දේ යන පැත්ත බලන්න පටන් අරගත්ත පස්සේ ජීවන අතලන. ඒක තමයි පළවෙනි ධර්ම දේශනාවේදී එහෙම නැත්නම් කියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොහොමද හඳු කියේ යම් කිච්ච සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. යමක් හටගන්නා සුදු බව ඒ සියල්ල කිවින සුළු කියලා මට වැටුණා කියලා බුදුහාමුදුරුවෝ ආයෙත් උඹ නිවන් දැක්කා. ඒ අපේ සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය. අපේ සම්පූර්ණ ආචාර ධර්මය. අපේ සම්පූර්ණ සංස්කෘතිය හැදෙන්න පටන් ගන්න බලන්න විතරයි. ඉගෙන ගන්න බලනකොට අපි නෝයන මනෝස් තේන්තුයි ඒකම අවමං කරියා. කියන දැන බලන්න ගන්නේ. ඔය සර්වචන්සින නිරෝධ සත්‍යය කියන්නේ නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙන කේමී කියන්නේ ඇති නිසා මැද අල්ලගෙන මැදින් පටන් ගන්න වෙලා මැදයි පටන් ගන්න තැන හුදුවට ඒක සිද්ධ වෙනකොට කියන කෙනෙක් වෙනවා. ඒ යෝගාවචරයට මේ නිරුත් සත්‍ය නිරෝධ සංඥාව කියන කෙනාට එක හුස්ම කර එක හුස්මක් මනෝත් මේක කරපත් වෙන පටන් ගන්න. ගොඩක් කල් භාවනා කරලා බලලා කලේ අර පේනවා ප්‍රසවාසය අඳ දිගට බලන්න ගියාම පත්‍ච ජීවිතේ බඩ කැල්ලක් අකනවා වගේ මේ තේරුයි. බය වෙන්නේ නැහැ. ඔය ගන්න මේක ඉස්සලා ගොඩක් අපාර ගානක් ආශ්‍රත් ප්‍රසාර දෙකම සංසිඳන බව අත්දැකලා තියෙනවා දැන් වෙනවා ප්‍රස්වාසය අග බැලුවත් සංසිඳුම් තියෙනවා ඒකකට බලනවා හැම හුස්මකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා හැම හුස්මකම වන්තිම ප්‍රතිපදාව තියෙනවා නමුත් අපි ඒක බලන්න අකමැති මානසිකත්වය කියලා බලනකොට නිරෝධය දකින්න ආවමගලියක් වෙනවා නිරෝධය දකින්න කාර්යයක් තියෙනවා ඉතින් ඒකකොට අපි මේ අවස්ථාවට පැනලා ගන්නවා තාත්තා මේ කර්ජන සම්පත්තිය පන්නගත්තා. එචා නිරෝධය දකින්න ඉස්සෙල් තමයි විරාගය දකින්න කියලා කියන්නේ විරාගය කියලා කියන්නේ රංජනය කරන්න පුළුවන් ගැතිය නැතිලා. මේ නිරෝධය සහ විරාගයේ පේන වෙලාවට යෝගාවචරයට නිදිමතක් වෙනවා. කම්පනිකමක් වෙනවා. නීරසකමක් වෙනවා. ඒකාකාරීකමක් වෙනවා. බය ගැතියක් වෙනවා. අසන්න ගැතියක් වෙනවා. මොකද හිත ස්වභාවයෙන් මේක බලන්න ගැතිලා. නිසා යෝගාවචරයට මේ නිරෝධ සංඥා විරාග සංඥාව හිතට වදලා තිබුණොත් අවශ්‍යක තේරි අර දැන්නම් මට මේ ආනපන ජීවෙන හැටි එනකොට සිංහ වෙන හැටි පේනවා. මට යන්තම් දැන් සංඥාව ජීවෙන හැටි පේනවා. වේදනා ජීවෙන හැටි පේනවා. මේ සම දීකම අට ගන්න හැම දෙයකම ගෙවිලක් තියෙනවා. මේ ගෙවෙන හැම තැනම සාන්තියක් තියෙනවා. ඒක අල්ලගත්තට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ නැත්නම් ඒක තමයි මේ ගැටේ කියන එක යතුරු කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචර කාමයක් හිතට ආවද ඒ කාමයේ ගිවන් වෙන බව දන්නවා ගිවන් වෙනවා දකිනකොට නිවන තමයි තියෙන්නේ ද්වේෂය කියන ද්වේෂය ගිවන් වෙනවා ගිවන් වෙන ද්වේෂය කියනවා නිවන තමයි ඒක නැත්නම් සත්‍යයක් ගිවන් වෙන තරක් තියෙනවා අසත්‍යයක් වෙන තරක් අසත්‍යයක් වෙන තරක් නිවනක් තියෙනවා සතිය වගේම සතිය කියලා නැති වෙන තරම් වෙනවා. ඒක කනගාටුලා බාහිරලා කුලක් වෙන දෙයක් නෑ. සතිය ඇතිල වෙන සුළු නම් සතිය නැති වෙනවා. සද්ධාව ඇති වෙන සුළු නම් සද්ධාව නැති වෙනවා. ප්‍රඥාව ඇති වෙන සුළු නම් ප්‍රඥාව නැති වෙනවා. මේ හැම දෙයක්ම නැති මොන මේක කළඳා වූ ගෑවා, කෑ ගැහුවා, ලයිය අපලවට ගහගෙන ඇඬුවා. දැන් ඒ වෙනකොට තේරෙනවා මේ හැම දෙයක්ම නිවනට පිටක්. පොඩි වෙනසයි වෙලා තියෙන දෘෂ්ටි කෝණය වෙනස් වෙනවා. මේ මෙතෙක් කල් පටන් ගන්නතර බල බල හිටියා. ඒකෙන් වැඩිමක් සිදුනවා සංසාරේ. දැන් නිවන් වෙනතන බලනකොට නිරෝධිය දකින්නකොට සංස්කාරණ ගෙවන් කිරීම, ප්‍රණීති වල ගෙවන් කිරීම, උප අනුශේධන වල ගෙවන් වීම සිදු වෙනකොට යෝගාචර තියෙනවා මේ ටික දන්න දොච්චර භාවනා කරක් බැලිය යුත්තේ පිළිවෙල හැංගීමක් ඔච්චර භාවනා කරක් ගමනක් නැහැ. ප්‍රගතියක් නැහැ. දියුණුවක් නැහැ. ඒ වගේම තමයි භාවනා නොකරන කෙනෙක් මේක කොච්චර දැනගෙන හිටියත් ඒක දියුණුවකුත් නැහැ. ඒ සමේ කියන්නත් උන සාකච්ඡා කරනකොට භාවනා කරන කෙනෙක් එක්කමයි. ඒ කිව්වත් ඒක සාකච්ඡා කරලා තේරුම් ගනි ඉතාම සුළුයි සත්‍යයක්. මොකද අපි ඒ තරම්ම මෙන්නයි කරන්නේ. ඒ තරම්ම තත්කලට වෙලා තියෙනවා. ඒ තරම්ම නූලට ගිහිලා තියෙනවා. නමුත් සර්වඥයන්ගේ සඳහන් කරනවා අවුරුදු කියලා කෝටි ගණක් පිට නුඹට ගියා කුසලී තාමත් බලවත් එතහරි පිටට වැඩිච්චාම කල්ප ගානක් රැස් කරන කෙලෙස් කපලා දාන්න පුළුවන් කතියක් තියෙන නිසා යෝගාවචරයේ මනුස්ස මනෝලක තියෙන කුසලයක තියෙන ඒ ශක්තිය අදාහගත්තොත් එදා වල හැකි සංඥාවට වැඩි අම්මෝ මට ඒක කරන්න බෑ මට තීහෙතුක ප්‍රතිසන්දිය නෑ මට දත පාරමිතා පිළිලා නෑ මම බුදුහාමුදුරු ඉන්න කාලේ පුදුනේ කියලා අපිට උගන්වලා තියෙන දේවල් නිසා අපි හැමදාම ඉන්නකේ සංඥාව නැති බැරිකම ඇති කරගන්න පටන් ගන්නවා. නමුත් අපි ඉපදිච්ච යුගයේ ඉඳන්ගේ 56 මෙහාට තියෙන කාලේ කොහෙන්දෝ ආවෝදක් තියෙනවා මේ කාලේ භාවනා කරන පිළිසක් කියනවා භාවනා කරනවා භාවනා කරොත් විශාල උපසල ප්‍රතිලාභ නැතුණා එතන එතන ප්‍රතිලාභ තියෙනවා කියන යුගය කියන්නේ. ඒ නිසා අපි හිතා ගන්න මේ ලෝකෙට අපි ආවේ වැඩගත් වෙනවා. අපිට පස්සේ අපිට මේ විරාග සංඥා නිරෝධ සංඥා පිළිබඳව පෙර නොබැලූ විදිහකට කුබ්බේ අමනුසුතේසු ධම්මේසු විරදී පෙර නොකස්තු නොවිරෝධායකට බැලුවොත් අපින් ගිවන් වෙන හැම චිත්තක්ෂණයක්ම නැත්නම් කියනවා නම් ඒ උපාද තිටි උපාද පඤ්ඤාති වයෝ පඤ්ඤාති සසඤ්ඤතත් පඤ්ඤාති මේ වය ලක්ෂණය ක්ෂය ලක්ෂණය නිරෝධ ලක්ෂණය දිහා බලන්න පටන් අරගත්තොත් අපි නිවන් දකින්න වලක් කරන මොනම බලවේගයක් අසු කෙනෙක් එසයි දෘෂ්ටි ඒ යහ බැලුම් ඒ දර්ශනය ඇති කරගන්නවා කියන එක සහජාසයෙන් කෙනෙකුට ඉන්නේ එකක්ද නැත්නම් භාවනාවෙන් බොහෝ වෙන්නේ එකක්ද කියන එක 50කට 50 කියලා කියනවා. සමාධියක තියෙනකොටම තේරෙනවා හරි මට මේක තේරෙනවා මට පුළුවන් කියලා. සමාධියේ ස්වභාවයෙන් ඉලක්ක හිතන්න බෑ. එතන තියෙන්නේ හට ගන්න පැත්ත බලන එක විතරයි. නමුත් ඒ ජම්බෙන්නේ ගැටේ තියෙන කෙනා දරුවක් කියන්නේ ප්‍රඥාවෙන් කතා කරනවා. අට බෑ කියන තුඹට බුදුඹ ඵලයක්. බෑ කියන කටයුතු තමයි යෝමි බෑන්තියක් කියන කරුණාවෙන් කතා කරන මහා කරුණාව කරුණා දහසනික අහලා අහලා තේරුම් ගන්න කියන නිසා මහා කරුණාව මහා ප්‍රඥාවයි. ඒක සමබර කරලා තමයි දේශනා කරන්නේ. ඒ නිසා බෑ කියන කෙනෙක් උනත් උත්සාහ කරනකොට නිතරම තැහෙනකොට භාවිත වෙනකොට බහුලීගත වෙනකොට කවදා හරි හිත මේ ළඟදී ඉගෙන ගන්න ක්‍රමේ තීරණ අල්ලගන්න. ඉතින් ඒ සාමයේ සංඥා මට්ටමින් එක ඇති වුණාට පුංචි කියලා හිතන්න නරකයි. ඒ සංඥා මට්ටමෙන් තමයි මේක ඉදිරියට දියුණු වෙන්නේ. ඒ නිසා තමන් කරගෙන යන හැම භාවනා අවස්ථාවකම ඒ අදාළ සංඥාව සුත්‍රමේ වශයෙන් චින්තාමේ වශයෙන් දීලා භාවනාවට කියන්නේ මේක යෝජනා ඉදිරි වෙච්ච දවස තමයි තමන්ට ඒක සාක්ෂාත් කරගන්න සිදුවේ. ඒ නිසා අපි අද ඉන්නේ හතරවෙනි දවසේ මේක කරපහත් වූ භාවනා කරලා ඒ දේවල් තවත් ධෛර්යයෙන් ශක්තියෙන් කරගෙන යන්න අද දවසේ මේ ඉදිරිපත් කරන කරුණු සියලු දෙනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව අනුමත වෙනවා සත්‍යනවා සියලු දෙනාට සනසි මුදා වේවා